අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ <clears throat> දෙවෙනි දවසේ ගත කරන්නේ අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට එනතා ධර්ම සාකච්ඡාවකට ඉතින් මම ආරාධනා කරනවා අපේ අලාකෝ මහත්තයාට ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡාවේ පටන් ගන්න. අවසරයි ස්වාමීන් තමාගේ හිතට වරදක් නිසා දුකක් පැමිණෙන විට එය විටින් විට මතුවීම නිසා දුක නැති කර ගන්නා මාර්ගය ආනාපාන සති භාවනාවය කියා ඊයේ බණ කියන විට තේරුණේ. එය හැඟීම හරියද වැරදිද? වැරදි නම් ඒ දුක නැති කරගන්නේ කොහොමද? අපිට ලේසියට පාවිච්චි කමේ හරි කියලා. එතකොට යායේ බණත් අහලා තියෙනවා. Tamanටත් ලේසි. නමුත් ඒ විතරක්ම නෙවෙයි ක්‍රම රාශියක් තියෙනවා. අපිට කියන්න පුළුවන් මේ අතීත අනාගත දෙකට හිත දුවන එක වළක්වන්න වර්තමානයේ හිත පවත්වීම කියන විදිහට ප්‍රශ්න පුංචි කරගන්න පුළුවන්. ඉතින් ඒක කාලෙදිගේ බලනකොට හිත වර්තමානයේ ඉන්නවට වැඩිය බොහෝම කැමැති අතීත අනාගතයට දුවන්න. දේශයේදිගේ බලනකොට මෙතන ඉන්නවට වැඩිය බොහෝම කැමැති අන්තංග වලට දුවන්න. මම කියන වෙනුවට අනුන්ගේ දේවල් හොයන්න. ඒක තමයි සාමාන්‍ය හිතේ අබ්බැහිය තියෙන එක ඉතින් ඉන්න හැම වෙලාවකම අකුසල් සිද්ධ වෙනවා. හිත පාලනයෙන් තොරයි. ඉතින් ඒ වෙනුවට සර්වචනාංශේ අපිට පෙන්වන්න හදන්නේ සාපේක්ෂව කෙලෙස් අඩු මම දැන් මෙතන නැතර කිරීම සඳහා ඉතින් නැතර කරන්න ඉස්ලාම් මූලධර්ම වශයෙන් පිළිගන්න ඕනේ. මම දැන් මෙතන නොවන හැම වෙලාවකම සංසාර දික් වෙනවා කියලා. ඒ නිසා අපි කොච්චර එහෙම දික් කියලා තිබුණත් ඕනම වෙලාවක මම දැන් මෙතන ගන්න පුළුවන්කම තමයි මනුෂ්‍යාත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ. නමුත් ඒක දැනගත්තට දැනගත්ත ප්‍රමණින් හිත ආපෝ කීකර වෙලා ඉන්නේ නැහැ. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ. සර්වචනසේ දේශනා කළා තියෙනවා බාහිර පිට අදින්නේ කාම ගුණයන් නිසායි කියලා. කාම වස්තු වස්තු කාමයේ නැත්නම් කාම ගුණයන් නිසා ඉතින් ඒ කාම ගුණයන් වළක්වලා හිත වර්තමානයේට ලංකර ගැනීම සඳහා රූපයක් ආධාර කරගන්නේ. වර්තමාන මොහොතේ පිටිසින්ද බැලිය හැකි, උරගා බැලිය හැකි රූපක හිත පාත්තන්නේ. ඒ රූපය අරමුණු කරගෙන නැත්නම් රූපයකට වාංගු වෙලා තමයි රූපයකට හේතු වෙලා තමයි ඒ කාම ගුණයන්ගෙන් හිත මුදා ගන්න පුළුවන් ඉන්නේ රූපය උදාසීන එකක් වෙන්න ඕනේ. කාමයන් අවසන්නේ නැති උරගා බැලිය හැකි එකක් වෙන්න ඕනේ. පහසුවෙන් ලැබෙන එකක් වෙන්න ඕනේ. ඒකට සර්වචනසේ දකින්නේ මිනිස්යාට මිනිස්යාගේ කයම තමයි හොඳම රූපේ මේ සම්බන්ධයෙන් ඒ නිසා ඒකේ කායේ කායානුපස්සී විහෙරති කියලා කයෙහි කයානුව බලන සුළුව වාසය කරන්නයි කියලා කියනවා. ඒ විදිහට කයානුව බලන්නේ කය ආගනිෂ්ඨ බලනවත් නෙවෙයි නදකින් නොපතන් කියන ද්වේෂ නිශ්චිත බලනවත් නෙවෙයි කය කාම ගුණයන්ගෙන් වෙන් කර ගැනීමේ උපක්‍රමයක් අඩයක් වාංගුවක් තලකුණක් විදියට බාර අරගෙන කරන එක. ඉතින් කය කයනුපසනාව ක්‍රම රාශියකට කුංචු කුංචු කොටස් වලට කඩලා පෙන්නකොට එකක් තමයි ආනපාන. එහෙම නැත්නම් ඉරියව්, එහෙම නැත්නම් ධාතු මනසිකාර, නැත්නම් මිනිකුණක්, නැත්නම් කේශාලෝමන කාදන්ත ආදී කොටස් ඔක්කොම අර කයනුපසනා කියන එක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක එකක් තමයි ආනාපාන. ඒ නිසා කවුරුහරි තේරුම් ගත්තා නම් හිත පයෙන් වලක් කළා. මේක ඇත්තටම කියන්නේ මත්තට පහළ වෙන්න පුළුවන් අකුසල කර්ම පහළ නොවීම සඳහා ගන්න ප්‍රයත්න තමයි මධ්‍යස්ථ අරමුණක පිරිසිඳ බැරිය හැකි අරමුණ හීනෙක නෙවෙයි හිතලුවක නෙවෙයි අත්දකින්න පුළුවන් අරමුණක පාත්තනේ. ඒ නිසා ඒ ආනාපාන හිත පාත්තන හැම චිත්තක්ෂණයකම අපි පරණ මෝහ පටල කපනවා අනිවාර්යයෙන්ම කැපෙනවා ඒ විතරක් නෙවෙයි අනාගතයේට අලුතෙන් කර්ම රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා යානපණින් හැම චිත්තක්ෂණයකම එහෙම නැත්නම් කායනුපස්සනාවින් හැම චිත්තක්ෂණයක නිවනම කියලා හිතුවට කමක් නැහැ කියලා මට හිතෙන්නේ. එන්න මොනවාක්වත්ම හිතන්න යන්න ඕන නැහැ. ඒකමයි නිවන කියන්නේ කියලා ගත්තාම පුළුවන් නම් කව බැන්නම් කාපිටා. යම් වෙලාවක වර්තමානයේ හිත කායනුපස්සනා තියෙනවා නම් නිවනේ ඉන්නේ නැත්නම් කොහෙද කියලා හිතන්න. මොන්නම සීමාවක්වත් දෙන්න බෑ. ඒකෙන් එළියට පැන පුළුවන්. ඉතින් ඒ නිසා ඒක එළියට පැනනට පස්සේ ඇති වෙන කනගාටුව පශ්චාත්තාපේ ධනවන්ත දෙවෙයි මේක කියන්නේ. ඒකේ ආධිනව දැනගෙන කොච්චරක් අපිට වර්තමානයේ හිත පවත්වන්න පුළුවන් පිනක්, පුළුවන් දක්ෂතාවයක්, පුළුවන් හැකියාවක් තියනවද? අන්න ඒක හොවා දක්වන්නයි මේ හේතු කර්ම දැක්වීම කරන්නේ. ඊයේ ඇති වුණු සාකච්ඡාවේ නිින්ද ගියාද නැත්නම් වෙන දෙයක්ද උනේ කියලා සිතා බැලිය යුතු බව පහළ වුණා. එය දැන ගැනීමට අවශ්‍ය මොකද මෙසේ අසන්නේ මෙසේ අසන්නේ තමා නොදැන නොදැනවත් වූ නිසා. නොදැන නොදැනවත් වූ නිසා. නැතර මේ තොරතුරු ටික මැදීනම අවශ්‍යතාවය තේරෙනවා <clears throat> ඒකට පුංචි උපමාවක් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරනවා මම හිතන්නේ පුංචි උනාට ඒක වටිනවයි කියලා. ඊයේ සාකච්ඡාවට ආයකතු කරගත යුතු කොටසක් කියලා හිතෙනවා. භාවනා කරන්නේ Tamanට භාවනා අතරමැදදී මේ වගේ හිත නින්දට වැටෙනවා හෝ ලීන භාවයටපත් වෙලා අප්‍රසිද්ධතාවයටපත් වෙනවා හෝ සිද්ධ වෙනවනම් තිබුණේ නින්දේද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්න එක කොනක් තමයි ඒකෙන් අවදි වෙච්චාම අරමුණට යන්න තියෙන පහසුකම. අරමුණට කෙලින්ම යන්න පුළුවන් නම් කෙලින්ම ඒ කියන්නේ නිින්දක නෙවෙයි ඉඳලා තියෙන්නේ කෙලෙස් සහිත තැනක නෙවෙයි. අරමුණේ නැගිටතර නිින්දෙන් ගැසිලා නැගිටුණාට පස්සේ තමන්ට මොකද වුනේ කියලා තේරෙන්නේ නැහැ. නැවත උවමනා වුණාට කයට හිත ගන්නත් බෑ, අරමුණට හිත ගන්නත් බෑ. මොනවා හරි මේ මම දැන් මෙතන නොවන අරමුණකට දුවන්න හදනවා නිින්දක හිටියා කියලා සැක කරන්න ඉඩ වැඩි. ඒ නිසා අවදි වෙච්ච ගමන් නැත්තම් මේ ගැස්සිලා නැගිටපු ගමන් නැවත අරමුණට ගැනීම. එනතන නැවත අඩු ගන්න මම දැන් මෙතෙන්ට ගැනීම සඳහා ප්‍රයත්න කරනකොට බොහෝ පහසුවෙන් දැනගන්න පුළුවන්. ඒ ප්‍රයත්නයේ දක්ෂකම අනුව වහාම ගන්න පුළුවන් නම් නින්දක නෙවෙයි කියලා තීන්දුව ගන්න පුළුවන්. ගන්න අපහසුකම තියෙනවනම් කෙලෙස් සහිතව ඉඳලා තියෙනවා නින්දක තියලා තියෙනවා කියලා දාගන්න. මේක තවදුරටත් මේ දැඩි කරන්න පුළුවන්. දල සාතිකයක් දෙන්න පුළුවන්. මේ නින්දට යන්න ඉස්සරලා හිත තිබුණේ අරමුණේ නම් නින්ද කියන්නේ අපි කියනවා කියන ગેප් එකට ඉස්සලා අරමුණේ නම් ගැස්චිලාට පස්සේ නැගිටලා අරමුණේ නම් අනිවාර්යයෙන්ම ඒක නින්දක් නෙවෙයි ඒක හිත සැඟවි ගැනීමක් හිත දීන භාවයටපත් වෙනවා නින්දට යන්න ඉස්සරලත් හිත වෙන කෙලෙසයක් හරහා නම් ගිහිල්ලා තියෙන්නේ අවදි වෙලත් ඇසුර කරන්න කෙලෙසයක් නම් අපහසු නම් ආය ගන්න මූල කර්මස්ථානට සැකේ වාසිය යන්නේ කෙලෙසයකටයි. එකේ වාසියන්නේ නිින්දකටයි. ඒ නිසා ඒක තමන් මේ විදිහේ ක්‍රමවේදයක් ඇතුව නිතරම අවස්ථාව ගන්න ඕනේ. මම මේ මේ අනිශ්චිත தත්ත්වෙට නොදන්න தත්ත්වෙට විස්තර කරගන්න බැරි தත්ත්වෙට පිවිසෙන්නේ කෙලෙසේකින්ද අවදි වෙන්නේ කෙලෙසේකින්න නිින්දක් වෙන්න පුළුවන්. පිවිසෙන්නේ මූල කර්මස්ථානේ නම් අවදි වෙන්නේ මූල කර්මස්ථානේ නම් බොහෝ විට නිින්දක් නෙවෙයි කියන එක තමයි කියන්නේ. නමුත් ඒක හරි අමාරුයි. ඒකට අදාළ තොරතුරු අදාළ සාක්ෂි අද්දුදු සාක්ෂිය හොයාගන්න තමන් කෙරෙහිම තමන් අනුකම්පාවෙන් ගොඩාක් ඒ දෙයට මුණ දෙන්න ඕනේ. ඒක වැරද්දක්වත් මේකක් නෙමෙයි. මේක කවදා හරි ලින්දකට වැටෙනවා ලින්ක් කටේ මේ පය ගොඩ එන්න. ඒ වගේ මේකෙන් තමයි ගොඩ එන්න තියෙන්නේ. අසල් සම්මා ඒතනදී මම ප්‍රකාශ කරපරිදි සාක්ෂියට දැනගෙන යන්න කියලා අපි ඇත්තටම එතනට යන බව දන්නේ නැහැ. ගිහිලා එන බව දන්නේ තාවත් පස්සේ. එතකොට කොහොමද මෙතනට දැනගෙන යන්නේ දැනගෙන දැනගෙන යන්නේත් නැහැ කියන එක තමයි මෙතන යෝගාවචරයක තියෙන ශික්ෂණයට යන්න ඕනේ. යාට නිතර නිතර මේ වැඩේ වෙනවනම් තීරුම් අරගන්න තියෙනවා පණින්න පෙර හිතා බලන මිසක් ආ. ඉඳට වැටුණට පස්සේ අමාරු වෙන්නේ. ඒ නිසා මේක ගංගිවුර කැවිතික මිනිස්සෙක් ගඟ ලිස්සන සුළු නම් බොන්මඩ දැවිලා තියෙනවනම් ඇල භූමියේ ඇලි නැමෙච්ච එක ඇවිදින ලෙසලා වැටෙන්න ඉඩ තියෙන කියලා දැනගන්න ඕනේ. ඒ වගේ හිත මේ අකර්මණ්‍ය தත්ත්වෙට, සංග වී ගන්න தත්ත්වෙට, තීන මිද්දටපත් වෙනකොට එක මොහොතේ නෙවෙයි වෙන්නේ ඒක. ඒක ජවනික රාශියකින් සිද්ධ වෙන්නේ. අපි බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මොත් එහෙම දී වෙලා තියෙන එකක් ඒක දාපු ගමන් අගල ගල් ගහින්නේ නැහැ. ඒක සීතල වෙන්නේ ටික ටික ටික ටික යනවා. කුණු කරපු ඉටි ටිකක් සාමාන්‍ය වාතයේ තිබ්බහම ඒක ගල් ගැහෙනවා. නමුත් ඒක දැරේ ගල් ගැහෙන්නේ නැහැ. ඒකෝට දැර ගන්නනේ මේ උණු මොකක් කර්මන්නේ උණු වෙච්ච ඊටි. ඔක උඩ තට්ටුව ඉස්සල්ලාම මිදෙනවා. මිදෙනවා වටේ තට්ටුත් මිදෙනවා. ඒකල මැද ටික දියරෝ තියෙනවා. ඒත් ඇඟිල්ලෙන් ගන්නොත් ඇනෙනවා. එන්න එන්න එන්න සීතල වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ ඝනී භවණය වීම. ඔය මිද්ද කියන වචනේ තේරුම මිදෙනවා කියන එක. බටර් මිදෙනවා. එහෙම නැත්නම් ඉටි ටිකක් ගල් ගහිනවා කියන එකක් තියෙනවා. සීතල වෙනවා. ඒ මිද්ද භාවය කියන එක එක සැරේ වෙන්නේ නැහැ. ඒක නිසා thin slicing of time. වෙන සිද්ධියක් ජවනිකා රාශියට කඩලා බලන්න පුළුවන් එකට පේනවා. මේ ලෝකේ කිසිම ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. ක්‍රියාවලිය තියෙනවා. අපි මේ ක්‍රියාවක් කියලා දාගෙන තියෙන මේ නාමපද ක්‍රියාවවට පත් කරන්න හදාගත්ත මේ ව්‍යාකරණේ වැරද්දක්. මොන්නම දෙයක්වත් ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. මේකේ ක්‍රියාවලියක් තියෙනවා. නමුත් අපිට කතා කරන්න සහ මේකට අත උස්සනවා කියන මේකට අත පාත් කරනවා කියන නමුත් ඔක්කොම පුංචි පුංචි යවනික රාශිකෙ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි ඝන සංඥාව කියන්නේ. ඝන සංඥා කියන්නේ ක්‍රියා රාශියකට එක නමක් දාන. අත උස්සනවා අත පාත් කරනවා ਸਰවඥාසි කියන යෝගාවචරය ඒක ඝනෙ බිඳලා බලන්න. ඒ තියෙන ශක්තිය එකින් එකට එකින් එකට වෙන් වෙන යවනිකා රාශියක් මිසක් නමක් දෙන්න පුළුවන් කියලා ක්‍රියාවක් මේ ලෝකේ නැහැ. තියෙන්නේ සම්මුතියක්. ඒ නින්දට වැටෙනවා කියන එකත් ඒක වැඩි වෙන්නේ වෙන්නේ නැහැ. අවස්ථා රාශියකින් වෙනවා. ඒ නිසා ඒ ගැන දන්න උනන්දු කෙනාට ඒ ජවනිකා අණුව දැන් හොඳ කර්මන්නේ ගම්පත්ච්ච බර ටිකක් පාම්පෙත්තක් ගානවා වගේ ගාන්න පුළුවන් හිතක් තියෙනවා. ගල් වෙන්න ගල් වෙන්න ස්ප්‍රෙඩබිලිටි එක නැති වෙනවා. හිතෙත් එහෙමයි. ඒක අරමුණකට යොදව ගන්න තියෙන හැකියාව අරමුණ ස්වභාවික ලක්ෂණ දෙක ගැනීම හැකියාව ආරමුණේ ආකාර දැකගැනීම හැකියාව නැතිලා ඔහි ඇඳට හේතුලා නිකන් විවේක වෙන්නේ කියලා. ඒක තමයි මේ නිදිමතට එන ලක්ෂණ. එතකොට තේරෙන පටන් අර ගන්නවා. මේ මුල් මුල් සංඥා ටික ගත්තේ නැත්නම් අන්තිම වෙනකොට කොහොමඩක්වත් ආඳායවල අල්පත ගත්තා වගේ ඔළුව අතහැරියට පස්සේ වල්ගෙන් අල්ලලා නම් කොහොමඩක්වත් කන්ට්‍රෝල් කරන්න බෑ. අල්ලනනම් අල්ලන්න ඕන ඔළුවෙම. එනිසා නිදිමත තීන මිද්දේ වශයෙන් අරගත්තොත් ඒක නැති කිරීමේදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බුදුආමඳුර පච්චලායමාන සූත්‍රය දෙන ක්‍රමවේදයෙන් පළවෙනිම තමයි සංඥාවෙන්ම අල්ලන්න කියන්නේ. ඒ සංඥාව එන්නේ නින්දට කැමැති තාලෙයි. මේ හතුරට ඒ මහායාන පොත්වල කියලා තියෙන්නේ හොරෙක් තමන්ගේ පුතා කියලා අඳුරගත්ත මිනිසයාට වෙන්න තියෙන හානිය මෙච්චරයි කියලා කියන්න බෑ. උටෙක් හොරෙක් ගෙට එනකොට මේ මගේ පුතායි කියලා වරද්දාගත්තොත් ඊට පස්සේ ආයෙ කතා කරන්න බෑ. ඒ වගේ මේ නිින්ද ගෙට එනකොටත් එන්නේ පුතා වගේ තමයි. හැබැයි එන්නේ සම්පූර්ණ බුදලේ හොරකම් කරගෙන යන්නේ. ඉතින් එහෙම කෙනෙක් දැක්කේ නැහැ කිව්වට පස්සේ උසාවියට කියලා කිව්වත් නඩු කාරයට එනවා මමයි දොරැල්ල කාමරයක් හදලා දුන්නේ මම දැක්කෙත් නැහනේ. මම දැනගත්තෙත් නැහැ. නඩු වර්ගයේ බම්බු ගගනින් කියලා. උඹම ගේයරලා කාමරයක් කරන් දුන්නා නම් ආයෙ තවත් මොන නඩු කාරයක් නඩු. ඉතින් ඒක නිසා Taman ඒකේ ආධිනවාසාද දැක දැනගෙන ඒකට අවදි වීම තමයි ඇත්තට භාවනා කරනකොට ප්‍රධානම ඒක නැවත නැවත සිද්ධ වෙනවා නම් ඒ තුලම ඉන්නවද එහෙම නැත්නම් ඊළඟ පියවර මොකක්ද මේක අල්ලගත්තට පස්සේ ඊගා පියවරට යන්න පුළුවන් මේක අල්ලන්නේ නැතුව ඊගා පිට යන්න හදලා කියන්නේ දොරම් ගොඩක් බදාගත්තා වගේ එකක්වත් ගන්න හම්බ වෙන්නේ එක ගෙඩියක් ඇල්ලුවොත් හතර ගන්න පුළුවන් දොරම් ගොඩ බදාගත්තා කියන එක දන්නවද <laughs> ඒක ඒ ටික ටික කාටවත් දෙනකොට ගෙඩිය පිටින් ආසාවට කියලා බදාගත්තම බදාගත්තම දොඩ එකක්වත් අහු වෙන්නේ නැහැ. එකක් අත්තත් අතට එකක් අහු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඉඳගෙන භාවනා කරන විට හන්දිපත් කැක්කුම සහ කොන්දේ කැක්කුම ඇති ඇති වූ විට එයින් මිදීමට දුක් වේදනාව වශයෙන් මෙනෙහි කරනවාද වේදනානුපස්සන අසනාව වශයෙන් මෙනෙහි කරනවාද මේ මට පැහැදිලි නැති නිසා කරුණාවෙන් මෙය කරන හැටි practical aspect කියා දෙන මෙන්න ඉල්ලා සිටින්න. පෙරුවන් තරම. හරි මේ භාවනාවට කොන්ද අමාරු ආවේ නැත්නම් මොකද්ද කරන්න භාවනා කියලා කිව්වොත් මට අල්ලලා දෙන්න පුළුවන්. මේ වාඩුනේ මොකක් කරන්නද? ඒක කියන්නේ නැතුව මේ අමාරුකම් පරිදිච්ච ගැන කතා කරලා මම මේ ප්‍රශ්න කරුවෙන් අහනවා. ඉල්ලා සිටිනවා මේ වාඩුනේ මොකක් කරන්නද මොන මොන પરමාර්ථයෙන්ද වාඩුනේ? මොකද්ද Tamange මූල කර්මස්ථානය? ඒක කියන්නේ නැතුව මේ නඩුව ගන්න කොහොමද උසාවියේ? හොඳයි ආනාපාන සති භාවනා කරනවා නම් එන කැක්කුම වලින් ඔය එතකොට අපිට සලකන්න තියෙන්නේ කැක්කුම ඉන්නේ ඉස්සලා ආනාපාන කොහොමද කොන්ද කැක්කුම කක්කම තීටි ආනාපාන කොහොමද කියලා. මෙන්න මේ දෙක කියන්න පුළුවන් නම් දැන් ඉඳගත්ත ගමන් කැක්කුමක් එන්නේ නැහැ නේ කැක්කුමක් කරන්නේ ඉඳගන්නත් එපා. ඉඳගෙන ටිකක් වෙලා යනවනේ. ඒ අත ඉස්සලා අපිට වෙලාවක් හම්බ වෙනවනේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහන කෙනාට තේරෙනවනේ ඒ අමාරු ආවට පස්සේ අපේ හිත විවේක නැහැනේ. අපේ හිත විශ්‍රාමන හරියට අද වෙලා හිර වෙලා ආතතිගත වෙනවනේ. ආතතිගතිය නැති වෙනකොට ආනපානෙ මට පේන්නේ පේන්නේ මෙහෙමයි කියන තොරතුරු අත්‍යවශ්‍යයි. ඊට පස්සේ අර මම තව ප්‍රශ්න ආවේ ඔය හොඳ එකක් එක සැරේ එන්නේ නැහැ. පේන්නේ නැහැ එක සැරේ එනා වගේ තමයි. නමුත් ආනපානෙ තියෙදිම හොඳ එකක් කොහොමද තියෙනවා. මුලදිමත් තියෙනවා. ඒක එච්චර දැවෙන සුළු නැහැ. එච්චර නොයවසලු සුළු නැහැ. නමුත් ටික වේලාවක් යනකොට මේ ආනපානෙ අස්සෙක මේ කොන් දෙකක්ම එක පාරට එනවා වගේ තමයි පේන්නේ. මොකද අවදියෙන් බලන්න හිටියොත් ඒ කොන් දෙකක්ම බීජය ඉඳ ගන්නකොටම තියෙනවා. ඒක ටික ටික ටික ටික ටික ඇවිල්ලා මට්ටමකදී දැන් නොදැරිය හැකි මට්ටමකට ගිහිල්ලා අපේ හිත පැහැර ගන්න මට්ටමට එනවා. ඉතින් ඒ අතර කොයි වෙලාවකදී හරි හැම වෙලාවෙම බලන්න ඕනේ මේ ආනාපානේ පැත්තක දාලා කොන්දේ අමාරුව ගැන කතා කරන වැඩ පිළිවෙලකින් අපිට මේක විශ්ලන්න බෑ. අපේ ප්‍රධාන තැන තියෙනවා ආනාපානේ නිසා මේ ප්‍රශ්නයක් තියෙනකොට මම පරියන්ක භාවනාවේදී මම ආනාපාන සති භාවනා කරනවා. ආනාපාන සති භාවනා කරනකොට මට විනාඩි 10ක් හෝ විනාඩි 5ක් හෝ මට මෙන්න මේ විදිහට ආනාපාන පේනවා කියලා ආනාපාන විස්තර ටික අනිවාර්යයි මේ ප්‍රශ්නෙට. ඊට පස්සේ ටික වේලාවක් නැත්නම් විනාඩි 5න් 10න් මට කොන්දේ අමාරු නේද? කොන්දේ අමාරු ආපුවාම ආනාපානදී යමට කොන්දේ අමාරු හරහා බලන්න පුළුවන්ද? නැත්නම් කොන්දේ අමාරුයි ආනාපානේ දෙකම පැත්තේට පැත්ත තියලා බලන්න පුළුවන්. නැත්නම් ආනාපානේ සම්පූර්ණයෙන්ම කමකාගෙන කොන්දේ අමාරු වෙනවද? ඒකට එහෙම කිව්වොත් මොකද්ද ඒකට කට උත්තරේ දෙන්න තියෙන්නේ? එක එක වෙලාවල් වල එක එක වෙලාවල් තමයි වෙන්නේ. නමුත් තමන්ගේ අත්දැකීමත් එක්ක බලනකොට කොහොමද ආනාපානිය කියන තේමාව හරහා කතාව ගොතාගෙන යනකොට කොහොමද අපි කොන්දේ අමාරුව හඳුන්ලා දෙන්නේ මේ රචනාවට? මුලදී කොන්දේ අමාරු පටන් ගන්න වෙලාවේදී ආනාපානේ තරමකට කරගෙන යන්න පුළුවන්. හැබැයි ටිකක් වේදනාව වැඩි වෙනකොට ආනාපානයට හිත යවන්න අමාරුයි. එතකොට තවත් මේ උත්තර දීපු ගැන ස්තුතියි. නමුත් බලන්න වේදනාව බාධා නැතුව වේදනාව ඒකට කියන්නේ මේ දැඩි හැකි මට්ටමක තියෙනවා. හැබැයි මගේ හිත ප්‍රධාන වශයෙන් ආනාපානේ තියෙනවා. එහෙම ඉඳද්දි මේ ආශාසය මේ ප්‍රසවාසය කියලා වෙන් කළ අඳුරන්න පුළුවන්. මොනවද වෙනස්කම්? කොහොමද මේ අලගිය මුලගිය විස්තර අංග ප්‍රත්‍යංග ආශාස ප්‍රසවාසය දකින්නේ? එහෙම නැත්නම් මම කියන්නේ වේදනාව එනකම් බලා ඉන්න කෙනෙක් වගේ මට පේනවා. දන්නවනම් වේදනාව එනවා කියලා අමාරු වෙටින් ඉස්සලා වැඩේ කරගන්න බෑ. දැන් දවටකින් වහිනවා කියලා දන්නවනම් ඊපැදුර අතගාලා හරි වේලා ගන්න එපායි. දැසර වාසී අයියෝ අතරටක් නැගිලා හරියන්නේ නැහැ. ඒ නිසා මම දැනගන්නේ මේ ආස්වාද මේ ආනප ඒ වේදනාව කියලා තියෙන්නේ උඹට කරදරයක් නැති වෙලාවෙ මේ බුදියාගෙන ඉන්නවා. ඒතර කරදරයක් ආවම කරදරේ ගැන චෝදනා කර කර ඉන්නවා. එහෙම බෑ. ඒ දැන් දැනගන්න ඕනේ මේ වේදනාව කරදරේ එනවමයි. එnde ඉස්සර වෙලා ආනාපානට හිත හොඳට සුවද කරගත්තොත් ආනාපානට හිත හොඳටම සමීප කරගත්තොත් ආසන්න කරගත්තොත්, උත්සන්න කරගත්තොත් අර වේදනාවේ නපුරු බලපෑම එන්නේ එන්නේ අඩු වෙනවා. එහෙම නැත්නම් වේදනාව තියෙදිම ආනාපානයත් එක්ක ඇසුර පැවැත්වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ බව දන්නේ නැතුව ඔය ආනාපානය අර වේදනාව එන්නේ ඉස්සෙල්ලයි ආවට පස්සේ දෙකේම ආනාපානකට වැඩි සැලකිල්ලක් නැතුව වේදනාවට බයපක්ෂ ගතියක් තියෙනවා හිත නිතරම පරාජිත හැකියි තියෙන්නේ. ඒ නිසා දෙවිදිකට කියන්න පුළුවන්. එකක් තමයි මේ සාකච්ඡාව නිසා හිතර ගන්න ඕනේ මේ වේදනාව ව්‍යාග්‍රීව තිත්තති පරිතරජයන්ති කියලා තමයි සංස්කෘත ශ්ලෝකයේ කියලා තියෙන්නේ ව්‍යාකර දේනෝකගේ ගොරෝ ගොරෝ වෙනතෝ කනවා අහුවෙච්ච වෙලාවක කනවා කනවා කරවා කිය කිය මේ පැත්තකටලා ඉන්නේ. ඒ අල්ලවනල්ලේ තමයි ඔය බින්දුවක් කන බහනේ කරන්නේ. ඒ තරම්ම මේ වේදනා සාගරයක් අතුලේ අපේ ඉන්නේ. අර පොඩි ඉඩක් කරලා ඒකෙන් තමයි ආනපාන. ඒ වෙලාවේ ආනපාන බලන්න නැතුව හිටියොත් ඒක මොඩකමනේ. ඒ තමන්ට තමන් නිග්‍රහ කරගන්න ඕනේ. මේ ව්‍යාග්‍ර දෙිනො පණිනවා. මුරු මුරු කාලා කනවා ඊට පස්සේ. ආ ඊට පස්සේ නෑ කිසිම අනුකම්පාවක්. තර්ජනය කර කර ඉන්නේ. ඒ තර්ජනය කරන අල්ලපනල්ලේ තමයි අපි ආනාපාන කරන නිසා අහුවෙච්ච වෙලාවේ කලදුටු කල වල හිගක් කියලා වගේ පාපහ මුචක් කරන කටයුතු කරන ගොඩගොවියෙක් වාගේ ඒ වෙලාව ආනාපාන තුරු බලන්න. බලන ඉන්නකොට දැන් ඔය වේදනාව ටික ටික ටික ටික ඒ ඇවිල්ලා තර්ජනය කරන්න පටන් ගන්නවා. තර්ජනය කරනකොට ආනාපානය සහ වේදනාවයි සම වෙන වෙලාවක් වෙනවා. ඉතල තුනේ වේදනාව යට ආනාපානය උඩ. මෙහෙම මෙහෙම මෙහෙම වෙවි වෙවි වෙවි වෙවි ආනාපානේ සංඥාවේ තියෙන තීව්‍රතාවයත් වේදනා සංඥාවේ තියෙන තීව්‍රතාවය සමබර වෙනකොට දැන් දන්න ඔළුව තෝන්තු වෙනවා. දැන් බලාපොරොත්තු සූම් වෙනවා, පශ්චාත්තාප වෙනවා, හැමදාම එන ආයෙන්ද හදන්නේ කියලා පශ්චාත්තාප වෙනමුත් තාම තියෙන්නේ මධ්‍යස්ථ පිටිකනික් පැත්තේ බැලුවොත් දෙක සමබර වෙලා. ඉතින් සද්දම්රන්සි සයඩෝ කියනවා එහෙම තියෙද්දි වේදනාදියා බලන්න එපා ආනපානය බලන්න. මෙනෙහි කරන්න ආනපාන. ආනපාන විස්තර බලන්න දැන් තර්ජනයක් යටතේදී ආනපානය බලන්න. ඊක වෙලා ගියාට පස්සේ ආනපානය යටපත් කරගෙන වේදනාව ජය ගන්න. ජය ගත්තට පස්සේ යෝගාචරයට ආයේ ඉවහ යනවා එක්ක කරඟාටු එක්ක ශෝක එක්ක පශ්චාත්තාප ඉච්ඡා බංගත්තේ නැද්දකින් විතරක් කියලා වැඩ කෑ වැටීමක් වැඩෙනවා. ඉතින් හොඳ දක්ෂ නැති යෝගාවචරයට ඒකෙන්දී එක්ක නැගිටින්න ඕනේ කවකුල දිග අරින්න ඕනේ මොනවා හරි වේදනාවට යටත් වෙන්න ඕනේ. දක්ෂ යෝගාවචර නම් කියන්නේ ඔය කොච්චර වේදනාව දවලා තුනක් මැරිලා නැහැ හුස්ම ගන්නවා. නමුත් අවධානය ජීවිත තර්ජන අවධාය තර්ජනේ නිසා අනාරක්ෂිතාව නිසා අපේ මේ හිත වහාම වේදනාව පැත්තටයි දුවන්නේ. මොකද ඒක ජීවිත තර්කණය. ආනාපාන කියන්නේ සාමාන්‍ය වෙලා. නමුත් ආන වේදනාව තිබුණා කියලා ආනාපානය නතර වෙලා නැහැ. පුළුවන් නම් අර තීව්‍ර වේදනාව ASCII ආනාපානේ බලන්ද අපි තේරෙන පටන් අරගනි මේ වේදනාවට ආනාපානේ අකාමකා දාන්න පුළුවන්කම නැහැ. හැබැයි හිතේ අවධානය ගන්න පුළුවන්. හිතේ අවධානය ගත්තත් උපදේශ ලැබුවේ කනා සෙල්ලමට වගේ බලනවා. වේදනාව මේ මුරුමුරු කක කද්දි යාග්‍ර දේනෝක් වගේ පැනලා වර්ධනය කරද්දී වරින් වර හුස්මක් ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ වේදනාව තුලින් ආනාපාන බලනවා. වේදනාව හරහා වේදනාව විනිවිදලා. ඒ ප්‍රයත්නෙන් විනිවිදිනවා. එතකොට තේරෙනවා දැන් තියෙනවා වේදනාව ඉතාමත්ම උග්‍රයි පෙළෙන සුළුයි. ආනාපාන ඉතාම අහිංසකයි. බොහෝවත්ම දුර්වලයි පැත්තකටලා ඉන්නවා. ඒකට අපිට පේනවා මිත්‍යක් කියලා ආනාපාන පිළිබඳ ප්‍රිය හැඟීමක් තිබුණා නම් දැන් ඒක නැහැ. දැන් ආනාපානයේ අප්‍රිය කියන මෝඩ් එක දැන් පේනවා. හිත යාව නෙමෙයි අරගෙන තියෙන්නේ මූලික වශයෙන් මේ අරගෙන තියෙන්නේ මිත්‍යක් කියලා වේදනාව පැත්තකදී ආනාපානයේ ප්‍රිය වෙලා තිබුණා. දැන් මේ පැත්තට ගියාට පස්සේ ආනාපානයේ අප්‍රිය හීන ප්‍රනීත කියන එක හීන අවස්ථාවකට. ඒ යලි තුච්ච වෙලා ගිහිල්ලා වේදනාව පකට. දුර ළඟ ගත්තොත් මෙතෙක් කල ආනාපානේ ළඟ තියලා බැලුවා වේදනාව දුර ඉඳලා බැලුවා. දැන් අනිත් පැත්ත හැරිලා තියෙනවා. වේදනාව ළඟට ඇවිල්ලා තියෙනවා ආනාපානේ දුර ඉඳලා තියෙනවා. මේ වගේ ආනාපානේ අපි කවදාකවත් නොදකින ඇතිකඩවල් දකින්න අනිවාර්යයෙන්ම ආනාපානේ තව කෙනෙක් එක්ක පොර පිටියට දාන්න ඕනේ. නැත්නම් ආනාපානේ කලසෙල්ලෙට එන්නේ නැහැ. ඒ නිසා වෙන මොකකින් හරි බාධා නැතුව ආනාපානේ බලන තාක්කල් අපිට ආනාපානේ ඇතිකඩවල් ටික දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් කො වේදනයි කො සද්දකින් කො හිතවිලකින් පොරවදනකොට තමයි ආනපනේ හැම පැත්තම අපිට බලා ගන්න. නැත්නම් යාව ඇවිල්ලා මූණ පෙන්නගෙන විතරක් යනවා. පොරවදන මූණ විතර නෙවෙයි අනිත් පැත්ත අපේ. ඒ නිසා මේ වේදනාව ඇවිල්ලා දෙන්නේ අපට ආනපනේ මෙතෙක් නොදක්ක පැතිකඩ රාශියක් බලා ගන්න අවස්ථාවක්. ලෑස්තිලා ගියේ නැත්නම් එහෙම නැත්නම් මේ මෙයා රණ්ඩුවට දැම්මේ නැත්නම් ආනාපානිය හැම පැත්තම අපිට බලා ගන්න බෑ කියන තොරතුරු දන්නේ නැත්නම් අපිට පේන්නේ ඇත්තටම වේදනාව සර්වනාස්තික සර්වහානිකර එකක් කියලා. නෑ බුදුහාමුදුරු දන්න නිසා කායන පස්සනට පස්සේ වේදනාවට පස්සනවා කියලා කිව්වා. කායන පස්සන කියන්නේ ආනාපාන පිළිබඳ තොරතුරු බැලීම. ඉතින් ඔබ වෙලාවකින් ආය වේදනාව එනවා. ඒක ඉතින් කාටවත් නැත්තේ නෑ. එක එක්කෙනෙක් කියන්නේ මට එන වේදනාව තමයි ලොකු කියලා බලනකොට කාටත් එකයි ඒකේ. නැත්නම් ඒක දන්න කෙනා ඒ වේදනාව වෙනවමයි. ඒ නිසා එන්නේ ඉස්සලා ආනාපානෙ පුළුවන් සමීපව ඇසුරු කරන්න. උච්ඡන්නව ආසන්නව ඇසුරු කරන්න. ඒකවල කාලයකට යනකොට ඒ ඉඳ ගන්නකොටම ওই වේදනාව තියෙනවා. ඒ උච්ඡන්න නැති වුණාට වේදනාව එන කෙනාගේ ඒ බීජේ තියෙනවා. ටික ටික ටික තමයි ඒක වැඩි වෙන්නේ. ඒ වගේම තව එකක් වෙනවා. ගොඩාක් කලන තේරුම් ගන්න ටිකක් වෙලා බල බලා ඉන්නකොට ආනාපානෙ පා වෙනවා. එතකොට කවුරු හරි අල්ලපු ගෙදර ඉන්න කෙනෙක් ගෙට කොට වෙනවා. ඒක දකින්න යෝගාවතරය අන්තිමටම අර එන කෙනා බලවත්දී කියලා කෑ ගැහුවට එන කෙනාට ගෙට එන්න අවස්ථාව ලැබෙන්නේ එකම අරමුණක් තියා බොහෝ වෙලා බලන් ඉන්නකොට ඒකේ නීරසකම ඒකේ ඒකාකාරීකම නිසා හිත ඒකට තියෙන ප්‍රේමී ඒකට තියෙන සෞරතකම නැති ඒක හොඳට තේරෙනවා සක්මන් කරනකොට අපි සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙනකොට බාහිර රූප බලන්න තියෙන ආසාව වැඩි නැතදී ඇවිදින වෙලාවට වැඩි. සද්ධාහන තියෙන අවස්ථාව වැඩි. ඉතී අනම්මන උලං වදිනේවා බලන්න අවස්ථාව වැඩි. අපිට පේන්නේ ඇත්තටම බාහිර අරමුණු ඒ වෙලාවේ උග්‍ර වෙනවයි කියලා. රූප උග්‍ර වෙනවා, වේදනා උග්‍ර වෙනවා, ශබ්ද උග්‍ර වෙනවා ගැනමුත් අපිට කල්පනා වෙන්නේ මේ බලලා බලලා බලලා මේ වමයි දකුණයි නෙද්දකින් නොපතන්න තෝමකින් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ අල්ලපනල්ලේ මොනවා හරි ගමන්න අහ කන කෙනෙක් ගෙටකොට වෙනවා. එතකොට උනාට පස්සේ ගෙටකොට වෙන එකගේ දොස් කිය කියා. නටන්න ගියාට අපිට තේරෙන්නේ නැහැ. එපා වහයට ඕදි බෙදන්නා වගේ තමයි මූල කර්මස්ථානේ සැලකෙන්නේ. ඒකත් බුදුහාමුදුරගේ දක්ෂකම. බුදුහාමුදුර කියන්නේ අරමුණු මාරු කරෝ සංසාරේ. එකම අරමුණේ හිටියොත් එපා වීම. එපා වීම කියන්නේ තෘෂ්ණාවේ අනිත් පැත්ත. මේවා ඉතින් බුදුහාමුදුරගේ දෙහරි කියලා දැන්. එකම අරමුණේ ඉන්නකොට තෘෂ්ණාව නෙවෙයි ඉන්නේ අනිත් පැත්ත. ඒ වෙනකොට අනිකුත් අරමුණු වලින් එක වහලා ගන්න. එතකොට ඒත්ෙන්දී යෝගාචරය කියන බුදුආමරගේ ධර්මයත් උනාට යෝගාචරයගේ මේ දේවල් දිහා සම්‍යක් දෘෂ්ටියෙන් බලන ගතිය තිබුණොත් ඇත්තටම කනගාටුවක් නෙවෙයි හසුටක් එන්නේ දැන් ප්‍රතිපදා වැඩ කරනවා. කෙලෙසුත් අඩු වෙනවා. නමුත් මූල කර්මස්ථානයේ පිළිබඳව තිබුණු තණ්හාවක් වෙනුවට නීරසකමක් කම්මැලි ගතියක් නිදිමත ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිපදාව හරි. තෘෂ්ණාව අඩු වෙලා. හැබැයි අනේ කරුණ මේ තෘෂ්ණාව වැඩි. වැඩි වගේ පේනවා. වැඩි වෙලා නෙමෙයි තියෙන්නේ. මේක අඩු වීම නිසා ඒගොල්ලන්ගේ ආක්‍රමණශීලීත්වය වැඩිලා තියෙනවා. කවදා හරි ඒකටත් වැඩි කෙරුවොත් එකක් අල්ලගෙන උත්තරලා බලන්න. ඕනම දෙයක් වැඩි වෙලාවක් බලනකොට කියාගේ ආඩම්බරය අඩු වෙනවා. සිතන්නසුළු ගතිය අඩු වෙනවා. තෘෂ්ණා ලාට අඩු වෙනවා. ඒ නිසා වේදනාවත් ගොක් වෙලාට ඇත්තම කියනවා නම් භාවනා පරියන්කේදී කය පිළිබඳව ආනපාන පිළිබඳව අවබෝධය වැඩි වීගෙන යනකොට අනිවාර්යයෙන් ඊගාව අමුත්ත එන්නේ ගොක් වෙලාට වේදනාව තමයි විශේෂයෙන් වයසට ගිය කෙනෙකුගේ ඒක බරපතල වැඩි ඒක නමුත් ඒ බුද්ධලයාගේ දෝෂයක් නෙවෙයි ඒ වගේ මේක හැම වෙලාවෙම නාස්තික විනාශකාරීත් නැහැ හරියට දැනගෙන කරන්න ගියොත් වේදනාව හරහා වේදනාව විනිවිදලා වේදනාව මැදින් ආනපන බලන්න ගන්න කෙනාගේ තමයි විචක්ෂණ බුද්ධිය වැඩෙන්න පටන් ගන්න. ඊමන්සන් නෝන වැඩෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේකට ද්වේෂ කර කර වේදනාවක් නැති ලෝකයක් හොයයි. එහෙම ලෝකයක් නැහැ. මතක් වේදනාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මට සමාධිය දිහාම වේදනාවක් නැතු වෙනවා. එහෙම තමයි මම හැමදාම බාධා කරයි දන්නවා මහත්පත් ඒක නෑ කියලා. අතනම් හම්බුන්නට ඒ වේදනාව හරිම අමාරු වුණා. මේ ඒකයි ඒක නිසා හරි අමාරු වුණා අද දවසේ මගේ වේදනාව ඊට වැඩියෙන් ඇවිල්ලා මට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. ඉතින් භාවනාව විතර සක්සස්ෆුල් නෑ මම බලාපොරොත්තු වෙන තරමට. ඔය කියන්නේ ඇත්තටම මේ ආපු වේදනාව වෙන්දට ආපු තරම් වේදනාවදීට වඩා බර වේදනාවක්ද උග්‍ර වේදනාවක්ද කියන්න අපි දන්නේ නමුත් අපේ හිත කියන්න හදන්නේ වෙනද නම් වේදනාව වෙනවා සමාධි ශක්තිය වැඩි වේදනාව යට කරන්න පුළුවන් අද වේදනාව ආවා අපු ගම් පරාජයටපත් වෙන නිසා භාවනාව භාවනා අසාර්ථකත්වයක් වගේ කිව්වට වේදනා જાති තුනක් තියෙනවා පුංචි නොගිනිය හැකි වේදනා මධ්‍යස්ථ ප්‍රමාණයේ එට්ටු කරන්න ඕනේ රණ්ඩු කරන්න ඕනේ වේදනා සමහරක් තියෙනවා කොහොමඩක්වත් දිනන්න බැරි ඒවා. ඉතින් එක එක දවසට හැමදාම එකනාව නෙවෙයි ඉන්නේ. කොයි එකන ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. ඒ වගේම ওই ටි ඉස්සල දවසක දැකලා තියෙනවා නම් අත්දකලා යම් වෙලාවක හිත මූල කර්මස්ථානට සමීපව ආසන්නව වැටුනොත් වේදනාවේ නපුරු බලපෑම අඩු වෙනවා කියන එක තමයි අත්දකලා තියෙනවා නම් කවදා හරි මේ වේදනාවටත් සාපේක්ෂව වේදනාව ඉවර වෙනකන් කරපු දවසේ ගිය පාර භාවනා කරන්න බලනකොට වැඩි ලොකු සතුටක් මේ වේදනාවෙන් ත්‍රිච්ච දවසේ තියෙනවා. ඒ නිසා වේදනාව ඵලියට සටන පාවා දීලා යනවා වෙනුවට අපි මේ වෙලාවට බැරි නම් අමාරුවම අතපය දික් කරලා හරි කමන්නේ. සක්මනකට ගිහිල්ලා හරි කමක් නැහැ. මේ වේදනාව එක්කම නැත්නම් වේදනාවට මුහුණ දාගෙනම දිගටම පවත්වන මූල කර්මස්ථානයේ හිත පැවැත්වීම එච්චර සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි වේදනාව ආවයි කියලා පසුබාන්නේ නැහැ. අපි සටන් උපක්‍රම වෙනස් කරනවා. කරගෙන කරන ගියාම තමයි තේරෙන පටන් අර ගන්නවා තේරෙන්නේ තමයි. දවසින් දවස දවසින් දවස අපි හෙට්ටු කරන වේදනා මට්ටම් වැඩි වෙනවා. බරපතල වේදනාවක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ අපේ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය ටික ටික වැඩෙන්නේ කොහොමද? දවසින් දවස අර පුංචි වේදනා දැන් ඇවිල්ලා යනවත් ඇති දන්නේ නැහැ. බරපතල එකක් ආවට පස්සේ මුණ දෙනවා. ඒ වගේම රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකට ගියොත් හතරවෙනි දවස වෙනකොට අච්චාරු දැම්මා. ලුණු දෙයි දැම්මා වගේ තමයි අන්තිම අමාරුව. ඒක කොහේ කරන්න ගියත් ඒක හැටි. ඉතින් ඒක නිසා තේරුම් අරගෙන ඉන්න වේතනත් එක්ක වැඩ කරන්න වැඩ කරන්න අපේ ඉවසීමේ දැරීමේ ශක්තිය යම් ප්‍රමාණයක වැඩිවීමක් වෙනවා. ඒක නිසා මේ ඉස්ලාම් වාදුනේ මේ 79 මේ මොනින්ද්‍රජීගේ රිට්‍රීට් එකදී ඒකෙදී ආව ප්‍රශ්නෙකට යා කියනවා කවදා හරි පරියන්කේදී මරණ වේදනාව අත්දකපු කෙනාට තමයි ඊට පහුවෙන්ද තමයි සෝවන් වෙන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මැත්‍රික් කියව කැස්සක් කාව වේදනාව නෙවෙයි මරණ වේදනාවත් අත්දකලා ඒකත් හරහා ගියාට පස්සේ එනත මූර්තිය හරහාමයි අමූර්තිය හම්බෙන්නේ. මරණය හරහා තමයි අපරණියත්වයට යන්න පුළුවන්. මරණියත්වයට බයේ කද්දාකත් අමරණියත්වයට හිතන්නවත් බෑ. වෙන විදිහට බලනකොට මරණීයත්වයමයි අමරණ අමරණීයත්වයට දොර. ඒසාර කරන දවසින් දවස අර ධර්ම ශක්තිය, විවසන ශක්තිය, ප්‍රතිශක්තිය ටික ටික ටික ටික ටික ටික වැඩි කර වැඩි කර කර යනවා. ඒකෙදි කියනවා මේ මේක ගැන හිතන්න ගිහිල්ලා ලියපු සුද්දෙක් කියලා තියෙනවා. කාන්තාවක් දරු ප්‍රසූතියක විඳින වේදනාව එක සැරේ 60000ක් කඩන තරම් අමාරුයි. මේ වේදනාව පුරුෂයෙකුට දරන්නත් බෑ කියලා. එච්චරම නෑනේ. ඒකෙන් හම් වෙන එකයි මේකෙන් හම් වෙන එකයි පොඩ්ඩක් කම්පැනි කරලා බලන්න. ඒ ඒක නිසා තමයි මේ මේ කෝඹියක් කරනවා මැස්සෙක් කරනවා මදුවෙක් කියනවා කියලා මේ නඩු වෙන්නේ. ඒ කාමයේ සඳහා අපි ඕන දෙයක් අප කරනවා. no compromise. ඕන දෙයකට ලෑස්ති. ඒක මතකත් නැහැ. දැන් මේ පොඩ්ඩක් ආවා ඒක ලයා කියන එලියන්නේ පිළිම මේකේ කියනවා ඒක හොඳටම ෂුවර් කියලා පිළිමේකට මේ වේදනාව දරන්න බෑ කියලා. ඒකයි මේ මාතෘත්ව කියන එකක් ස්ත්‍රින්ද වාසිපැත්තට හිටලා තියෙනවානේ. මාතුගාම කියලා බුදුහාම නමක් දාසන මාතෘත්වය කියලා. ඒක විඳින්නේ පුළුවන් නිසා නෙවෙයි ඒකට ලෑස්ති වෙලක් යනවා. ඒකේ පත ප්‍රසූති කියන්නේ මාතෘත්වය ලැබෙන්නේ නිකන් නිකන් තටමැවට මාතෘත්වය හම්බෙන්නේ නැහැ. මේකත් ඒ වගේම තමයි. බුදුහාමර මේක අමාමෑණි. සියලු සියලු මිනිස්සු ඔක්කොටම අමාමෑණි බුදු පියාණන් සුභාසෙත් ඒ වගේම විඳලා කියන්නේ නමුත් අපිට කියන්නේ අර කිඹුලා කන ඉවසන්න පුළුවන්. මේ කොහිලකට වෙනකොට තමයි කාලා ඉන්න බැරි. ඒ අපි දාන අගයන් ආඩම්බරයෙන් තමයි. ඒ නිසා අපි භාවනා කර කර යනකොට ඕවා ඇත්තට සමහර වෙලාවල් වලට ඒවා කල්පනා වෙලා හිත ධෛර්ය වෙනවා. සමහරලාට කිසිම දෙයක් නැහැ සුද්ධ අලාභ වෙන බිස්නස් එකක් නෙවෙයි. මොනම ලාභයක්වත් නැහැ සුද්ධ අලාභයි. ඉතින් ඒකට ඉක්මනට අපේ හිත කඩා වැටෙන වෙලාවක් යනවා. ඒක දානපාණ්ඩ එච්චර වෙන්නේ නැහැ. ඊට වැඩි අභිయోగాත්මක වෙන්නේ වේදනාවේදී. ඊට වැඩි ඩිංගිත්තක් අභිయోగాත්මක වෙනවා චිත්තානුපසනාවේදී. ඔය මොන දෙයකටවත් අහන්නේ මේ හොඳට තිබෙ එහෙම ඩක්කාලා වේදනාව මේ ඉතේ සමාධිය කඩලා මේ සද්ධාවෙන් තිබුණ එක පාරට ද්වේෂයට වැටෙනවා. එක පාරට කාම ආසාවට. ඒකකොට වහකණ්ඩ හිතන වෙලාවක් එනවා. මොකද්ද මේ ආධ්‍යාත්මය කියන්නේ මගේ හිත කොච්චර චපලද කියලා. ඒකෝට ශික්ෂාබංගත්‍ය හරි හරයි. එහෙම කරලා කරලා තමයි ධම්මානුපස්සනාවට යන්නේ. ඒ නිසා වේදනානුපස්සනාව එක විදිහකට මේ ගැල්වනයිස් කරනවා. ඒකයි මම අර ඉස්සලකෙදි කිව්වා කියන්නේ මේ වේදනාව එනකොට පුළුවන් තරම් ආනාපානේ පැත්තක තියාගන්න රෙෆරන්ස් පොයින්ට් එකට. මේ වෙලාවේදී 100%ක්ම ආනාපානෙත් පාවා දීලාද? එහෙම නැත්නම් ওই අල්ලපනල්ලේ නිකන් ඈත්මත් කරලා පොඩ්ඩක් ආනාපානේ බලන්න පුළුවන්ද? ඒ බලනකොට ආනාපානේ අපි නොදැක්ක ෆැසට් එකක් පේනවා. අප්‍රිය අවස්ථාව, දුර අවස්ථාව, ආනාපානේ අහුවෙච්ච අවස්ථාවල් දැක ගන්න පුළුවන්. ඒව පේන්නේ අනිවාර්යයෙන්ම වෙන දෙයක් එක්ක උරුට්ට වෙලා ඉන්නකොට. ෆයිට් කර කර ඉන්නකොට. ඒ නිසා ඒ දවසට තේරෙනවා මේ ආනාපාන සති සමාධිය නැත්නම් ආනාපාන සතිය ගැල්වනයිස් කරන්න ආනාපාන සතියට විතරක් බෑ. කොහෙන් හරි අභියෝගයක් එන්න. සද්දයක්, වේදනාවක්, හිතවිල්ලක් ආවට පස්සේ යෝගාචර දැනගන්න මේක නිකන් එසලාගත්ත සුභාසින්චනයක්. ෆයිට් එකට දාලා ආනපනියත් එක ෆයිට් එක දාලා පරදිද්දි දිනද්දි බලාගෙන හිටියොත් ආනපනේ ශිල්ප ක්‍රමසහවිදි හැඩතල බලන්න පටන් අරගත්තා පේනවා වේදනාව කියන එක බලාපොරොත්තු නම් වෙන්න එපා ඒක අත්කලමතාන යෝගයට නමුත් පැමිණි දුක පැණිගහයි කියන එක පැමිණියකට බලපාන එක ජීවිතය කරගෙන කරගෙන කරගෙන යනවනම් ඒක බුදුසසුනanse කියනවා ඒක මේ මනුස්සයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සතුටට හේතු වෙනවා කියලා. ආවා දෙන්නේ නැහැ සටන. මේ වෙලාවේ පසුබෑමක් වෙනවා. නමුත් පස්සේ ගිහිල්ලා මේ කොහොම හරි මං ජය ගන්නවා කියන මොකද කලින් ඉඳලා තියෙනවා කලින් දැකලා තියෙනවනේ. ආනපන ජයගත්ත වෙලාවල් වල වේදනාව තිබුණට ඉත් පැහැර ගන්නෑ කියලා. හිත යටපත් කරන්න බෑ කියලා. ආනේ දැනට ලැබලා තියෙන පුංචි විශ්වාසය එක හේතුව මම මේ පෙන්වන්නේ ඔය ඇවිල්ලා තියෙන වේදනාව වෙන්දට වැඩි ටිකක් ලොකු එකක්. අර ශිල්ප හරියන්නේ නැති වෙයි. ඊට වැඩිය රේන්ෆෝස් කරන්න. ඊට වැඩිය ඉවසන්න ඕනේ. ඊට වැඩිය නැවත නැවත පහර දෙනකොට දුර්වල වෙන්නේ ඉඳී තියෙනවා. Does that mean that if you get a pain, you uh, sort your pain out and then go back to the breathing? You can sort it out and go to the breath. You can see side by side. You can see through. There are three options. All are valid. You try to do away. That is what the many are thinking. But that is not the way. That's the way it's called reaction. You must try to do away as much as reaction. Instead, see the pain together with the primary object side by side. Or see pain is here and side, primary object is far away. Or sometimes you can see still the primary object is close and nearby, still the shades of, or nuances of pain is still there. But uh, the primary object is, it's powerful. So there are a lot of things. So the, the way we diversify our mindfulness, we put it into different, different challenges and see. Otherwise, mindfulness is very weak, very uh, not diversified. Diversification happens whenever it is fighting with something. So you can see all the facets possible. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම නොදැනෙන ස්ථානයට යන්නේ. මෙය භාවනාවේ පළමු මිනිත්තු 15 20 අතර සිදුවේ. මෙම විවේක ස්ථානයේදී සිතුවල වලින් බාධා නොමැත. සතියෙන් සිටින බව දනි. මෙම தත්ත්වය බොහෝ කලක් සිට පවතී. භාවනාව නිවන තෙක් මෙලෙස සිටී. සෑම පරයන්ක භාවනාවකම මෙය සිදුවේ. මේ දෙස බලා සිටිය සිටිය යුතුය. බොහෝ වෙලා බලා සිටිය යුතුයි. සරුවන් කරන්නේ. මේකේ එකයි අහන්න තියෙන්නේ භාවනා ඉවර වෙනකන් තියනවා කියන්නේ මේ යෝගාවචරයේ භාවනා ඉවර වෙනවා කියලා මොකක්ද අදහස් කරන්න කියන එක කිව්වොත් මට ඒකට ඒ කියලා දෙන්න. මොකද්ද භාවනා ඉවර වෙනවා කියන්නේ? මම දන්න විදිහට භාවනා කියන එක ආරම්භයක් විතරයි තියෙන ඉවරයක් නැති වැඩ. එකම වැඩේ ලෝකේ තියෙන භාවනා විතරයි. පටන් ගත්තට පස්සේ ඒක මරණ ගම උච්චරම තමයි කරන්නේ. ආයේ වෙන යන්න දැන ඉවර කරනවා නම් අලුගෝසුවේ. බහන මම ඉවර කරනවා ඉවර උනා කියනවා ඉතින් අලුගෝසුවේ තමයි. ඒ නිසා මේ මේ වගේ රචනා ලියනකොට අපි ඇති ලිය වෙනවා. මොකද්ද බහන ඉවර වෙනකන් තියනවා කියලා කියන්නේ. මොකද්ද බහන ඉවර වෙනවා කියන්නේ කියන එක කියනවා නම් ටිකක් බොක්සින් ගේම් එකට යන්න පුළුවන්. අනික හරි ඔක්කොම හරි. ඉතින් මේ වගේ වෙනකොට මේ මම හිතන්නේ ඉදිරිපත් වෙයි කියලා ප්‍රශ්න දීපේකන. ඒ නිසා මම කියනවා ඒ ඒ කරුණා කරලා ඒක අයින් කරලා වාක්‍යයෙන් අයින් කරලා අනිත් ටික ඔක්කොම ඇත්තයි කියලා කරගෙන යන්නේ කියලා. අපි යන ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමට හා ධ්‍යාන ලබා ගැනීමට ධර්ම කරුණු ත්‍රිපිටකය හා පොත්වල අවබෝධය අනිවාර්යයි. සෝතමය දැනුම පමණක් සෑහීමකටපත් නොවන්නේ කරුණාවෙන් පාදයි. දෙකම තියෙනවා. දැනුමක් තියෙන එකත් හොඳයි. නැතුණත් පටන් ගන්න පුළුවන්. නමුත් පටන් අරගෙන ওই මට්ටමට යනකොට කොහොමඩක්වත් දැනුම අවශ්‍යයි. ඒ වගේම දැනුම තියෙනවා. ඒක නිසා කොච්චර තියෙන්න ඕනද කියන ප්‍රශ්නයක් නැහැ. තියෙන සෙන් පටන් අරගන්න. මේ මෙතන ඉන්න කාටවත් මේ ත්‍රිපිටක දැනුම නැහැ කියන්නේ කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ අපිට PhD එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කටපාඩමේ ත්‍රිපිටක කියන්න බැරි වෙන්න පුළුවන්. මේ තියෙන කට්ටියගේ දැනුම මෙතකයි කියලා ගන්න බෑ. ඒ නිසා මේ තියෙන වැඩේ මට කියන්නේ පොඩ්ඩ එකයි කියන්නේ තියෙන පොඩ්ඩක් දැනුම වැඩි. ඒකෙන් තමයි මේ තේරම අවුල් වෙලා තියෙන්නේ. මොක පොඩ්ඩක් අඩු වෙනවා නම් බහන හරිම ලේසි. ඒ කරන්න බෑනේ. ඒ ඩිකන්ඩිෂනින් අන්ලර්නින් එක මේ ලෝකේ කරන්නම බැරි දෙයක්. ඔක්කොටම වෙලා තියෙන පොඩ්ඩක් වැඩි වෙලා. ඒ මාළුවට ලුණු වැඩි වුණා වගේ. කොච්චර රසට හැදුවත් වැඩක් නැහැ නේ ලුණු වැඩි වුණාට පස්සේ. ඒ ගානට මාත්‍රාව දන්නේ නැහැ. ඒක නිසා දැනුම පිළිබඳ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. දැනුම අපිට ඇසහෙන්න තියනවා කියන උපකල්පනෙට එන්නේ. ඒල කරගෙන යනකොට ධර්මයේ කියන ඕපනයික කියලා ගුණයක්. ධර්මයේ විශ්ින් උපනායනය කරනවා යොමු කරනවා හොඳ ධර්ම වල හොඳ කල්යාණ මිත්‍රයින්ට පිරිසුදු සමාජයකට පිරිසුදු හිතකට ඒක ඉබේම තල්ලු කරනවා නරක මිනිස්සු නරකට ඇබ්බැහි වෙන්න ආසෙම මේ මුළු ලෝකෙම මොකක්වත් නැත් හුදු සුද්ධ ඇබ්බැහියක් තියෙනවා. හොඳ නරක කියන දෙක පැත්තකට දැම්මොත් අපි ඉන්නේ පුදුමාකාර ඇඩික්ෂන් එකක. අල්ලගත්ත එක දිගේ කකා කකා යනවා කරවිල දැච්චි කරවිල පණුවා වගේ ඌට තේරෙන්නේ නැහැ හිතයි කියලා. කරවිල වැටිච්ච පණුවට තේරෙන්නේ නැහැ කකා යන්නේ හිතයි කියලා. එච්චරම තමයි. මේකේ ඉන්න ඔක්කොමල ඇබ්බැහි. අපි මේ කුඩුකාරින්ද අනම්මනම් බඩින්නේ නිකන් බීලුවට. උන් බනිනවා අපිට මෙච්චර මේ පිස්සු යකෝ අපිට කියන ඇබ්බැහි කියලා මේ ඔක්කොමලා ඉන්නේ නඩුකාරයත් ඇබ්බැහි. නීතිඥයත් ඇබ්බැහි. උන් එක එකට අහු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා භාවනාව පටන් අරගන්න අපිට තීරුම් ගන්න අපි දැනටවත් සෑහෙන අබ්බැහි කොටක ඉන්නේ. ඒක මෙච්චර මෙන්න මේකටයි මම අබ්බැහි වෙලා තියෙන්නේ. මේ නිසයි මම මේ හොඳ නරක දෙකක් තෝරාගෙන තියෙන කියලා තීරුම් ගන්න ගන්න ගන්න තේරෙනවා. ඉතින් ත්‍රිපිටකය කියලා වෙන දියකුත් නැහැ. ඉතින් බුදුරජාණන්සේ ওই ටික වෙච්ච සිද්ධි ටිකක් පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම මාස්කේ දැනුම පෙන්වලා දීලා තියෙනවා. ඒක යන්නේ නම් මුළු ත්‍රිපිටකෙම යන්නේ නම් ඩිකන්ඩිෂනින් එකට. අන්ලර්නින් process එකට. අවාසනාවට වගේ ත්‍රිපිටකයේ PhD තියෙනවා. ත්‍රිපිටකයේ ඩබල් ડોක්ටර්ස්ලා ඉන්නවා. ත්‍රිපිටකයේ ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා. ත්‍රිපිටකයේ පිළිබඳ ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා යුනිවර්සිටිස් වල. ඒක තමයි ත්‍රිපිටක කරන්න දෙන ලොකුම නිග්‍රහය. ත්‍රිපිටකයේ දීලා තියෙන මේක අතහැරලා ගන්න. ඉතින් ඒකෙදී ඒ යන තැනකදී ත්‍රිපිටකය අතහැරලා දාන්න වෙනවා. අනිවාර්යයෙන් මේ නිසා සර්වඥාන්සේ අලගද්දුපන් සූත්‍රය කියනවා ධම්මෝපියෝ භික්කවේ පහතබ්බා වගේවා ධම්ම. මහණෙනි මේ ධර්මයත් ඔබට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. එනිසා මේ ධර්මෙ මෙච්චරක් තියෙනවනේ වැඩේ පටන් අර ගන්න හරි මේ කියලා කියන්නේ. සිංහල ක්‍රමෙ හැටියට කියනොනම් නොකරන වේදකමට පොඳුරු තෙල් කල 7යි 7යි ඕන වෙනවා. ඒ කියන්නේ ෂුවර් දැනගන්න වේදකම වෙන්නේ නැති වෙනකොට තමයි පොඳුරු තංගේ තෙල් කල 7කුත් ඉල්ල තව 7කුත් ඉල්ලන්නේ වෙන්නේ නැති වේදකම. බුදුහාමුදුරෝ සෝපාකත බණ කියන්නේ පාඩි වෙන්න, নমස්කාරය කියන්න, පංචිල් පද භාගයන් කියලා එහෙම තියෙනවද? පටාචාරා කාට පස්සේ ආහා සිල්ලා කරගෙන උපාසකම් වයින්නේ නම් පංචිල්ද ගන්න අට සිල්ද දස සිල්ද ආයන පංචිල්ට ඊළඟට වාක්‍යය කියලා එහෙම කිව්වද බුදුහාම? අන්තිමචූරිය බීලා ඇතා උඩ ගිය රජ ඇඳුම් ඇඳගෙන. ඌරහතෙන් ඉසල බුදුහාමර චීබක් පම්බුනේ ගන්නයි කියනක වචනයක් කිව්වද? දැන් අද අපි කොතනද ඉන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. නිකමට හරි කතෝලික වංශෙත් මෙහෙට ගන්න ගියාම එහෙම අපි මොන තරම් මීයක් වෙන කසෝලිකවා. මම දැනන්නේ කොච්චර වැඩ කරනවද අපි මොන විකාර දක්වා. මම මේ කරන දේවල්ට විරුද්ධ වෙනවක්වත් නෙවෙයි. ඒක අපිට බාධාවක් නෑ. ඉතින් මේ කරන අය කෙරෙන්න අරින්න. නමුත් මේක අනිවාර්ය අත්‍යන්ත කාරණාවක් කියලා බාර ගැනීම හරහා තමයි අපිට මේ මේ හිතලා ගත දුක් කොටක් තියෙන්නේ. කායික දුකක් නෙමෙයි තියෙන්නේ. දෝමනසයක් තියෙන හිතලා හදලා ගත ඒවා. ඒක අරින්න බෑ. ඒක ඉතින් අර ඉල්ලගෙන බෙදාගෙන කන පරිප්පුවක් තියෙනවා. ඇද්දගෙන නාන්නේ. මොකද කරන්නේ? ඒක ප්‍රශ්නයක් ආවොත් ඊයේ කිව්වා හොඳට සිල් ගන්න ඕනේ සිල් ගන්න කැමති නැති අය කියලා ඉස්සරයක් අද මේ තුන්දෙනා සිල් මුකුත් නැතුව ධර්මය අවබෝධ වුණා. ඉතින් ඒක කොටස ඒකේදී පාවොක්සයිඩෝ කියනවා අපි දැන් අපි දැන් දවස් 10 රිට්‍රීට් කරනවා. ඊටත් වැඩි යෙදෙන වෙලාවල් තියෙනවා. ස්ථානෙට මීට වැඩි යෙදෙන වෙලාවල්, සීලෙට මීට වැඩි යෙදෙන භාවනා කරන දේවල් දෙනවා. අපිට තාම අපේ પરමාර්ථය තියාගන්න බැරි වුණ නිසා අපිට එන්න එන්න එන්න තියෙන ඊට වඩා හොඳ ක්‍රම වලට යමින් પરමාර්ථය දක්වාම යන්න ඕන. යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් නම් ඒ කෙනාට ඒ දේ අවශ්‍ය නැහැ. මොකද අපි සංසාරේ අපි දකින්නේ මේ ජවනිකාව විතරනේ බුදු ජානසී දකින්නේ මුළු සංසාරෙමනේ. ඒ සංසාරේ ඉන්නකොට කොච්චරක් ඒගොල්ලෝ ඒකට සුසුකම් ලැබලා ඇද්ද? අපි නෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ලැබලා ඇති. නමුත් ඒ නිසා ඔක්කොට මේක හැදෙන්න බෙදන්න බෑ. ඒකට දේශනා විලාස තියෙනවා. බුදුරජාණන්සේ චරිතය බලලා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මම පාවොක්සයිඩෝ කියනවා එච්චර ඉගෙන ගන්න ඕනේ නැහැ. එච්චර භාවනා කරන්න ඕනෙත් නැහැ. ධම්මචක්කපවත්තන සූත්‍රයට අහුම්කම් දෙන්නේ. පින තියෙනවා නම් සුවකොණ්ඩඤ්ඤ වගේ සෝවන් වෙයි. ඉතින් ප්‍රශ්නක් තියෙනවා කියලා. නැත්තම් විතරක් මම ළඟට එන්න කිව්වා. ඒක ගොඩාක් ගොඩාක් හරි ඒ වුණාට තාම වැඩේ වෙලා නැත්තම් ඉතින් පාවොක්සාරි කියන එහෙනම් පාවොක් එන්නේ කියලා. නැත්තම් තමන් ඉන්න දැනගා ධම්මචක්කපවත්තන සූත්‍රය නැත්තම් බාහිර කීපක අහලා ඉතින් තාත් පිටවන මොකද ප්‍රශ්නේ? වෙන්නේ නැත්තම් next best. එහෙම තමයි අපි යන්න තියෙන්නේ. ඒ නිසා අපිට තව කෙනෙකුට කියන්න එපා කියන එකයි මම කියන්නේ. තව කෙනෙකුට කියන්න එපා මේ වැඩේ කරනකොට මේ මේ සුසුකම් තියෙන්න ඕන කියලා ඒ කීමේ අයිතිය පූර්ණයි කිය බුදුහාමුදුරුවෝ විතරයි කියන්නේ. කියන්නේ ගයි ලොකු හාමුදුරුවෝ ළඟත් නැහැ. බුද්ධ සතරමන්තයන්ටත් නැහැ. ඒ නිසා මට කිව්වනම් කවදා හරි ඒ දවස්වල භාවනා කරන්න ඉතලා සිල් අරගෙන ඉන්න කියලා එන්නේ කදාකත් මගේ වෙන්නේ ඒක නොවිච්ච නිසා තමයි මම මේ භාවනාවට ඇදිලා යන්න ප්‍රධානම හේතුව ඒ ශාන්ති කිව්වා සීතල තුනට පස්සේ නම් මේක try කරලා බලපන් ඔබට හිතුව සීල් ගන්නේ නැත්තම් නිකන් හිතන්න ඉතින් මට හිතුණට පස්සේ ඉතින් මම දැන් මේක ෂුවර් මේක කරෙක්ට් මෙතඩ් එක. හිත දාලා බලන්න කරන ගියාට පස්සේ ඒකේ වෙනසක් ඇති කරනවා නම් ඒ වෙනස අනිවාර්යයෙන්ම සීල සමාධි ප්‍රඥා. ඒක කරන්නේ කවුරුත් කිව්වට නෙමෙයි. අවුතොරිටි එකකින් කියලා නෙමෙයි. කියලා තියෙනවා මෙන්න මේ වැඩේට යන්න ඕන නම් බුදුහාමර මේ සීක්වන්ස් එකක් තියලා තියෙනවා හැබැයි උඹ ගිහිල්ලා ඉල්ලගෙන ගනි. සමාදාය ශික්කති ශික්ඛාපදේ. මේ ළඟදී ඒක නිලියතුන ඊමේල් එක ඒ අනික් ආගම් වල තියෙන අනපනක් නැහැ. නොකලොත් මෙහෙම වෙනවා. මේකේ අනක් නැති පනක් තියෙනවා. පැනවිල්ලක් තියෙනවා අනකෙල්ලක් නැහැ. කැමති නම් ඉල්ලලා ගන්න. සමාදාය සික්කතේ සික්කවද ඔබ ගිහිල්ලා ඉල්ලලා ශික්ෂාපදයන් රකපන්. ගත්තේ නැහැ කියලා දොස් කියන්නත් බෑ. අරගෙන කැඩුවයි කියලා දොස් කියන්නත් බෑ. ගත්තොත් රකින්න ඕනේ කියලා කාටවත් අයිතියක් දීලත් නැහැ බුදුහාමුදුරුවෝ. ඒ කෙනාතේ තියෙන්නේ. ඉතින් අපේ තියෙන සුවිශේෂත්වය අපි ඔක්කොම අටසිල් වලට එකඟ වුණා. ඒ සමගිය වෙන්නේ. ශාසන ගෞරවය. මොකද මේක නෙවෙයි අයිඩියල් එක. මේක නෙවෙයි හොඳ දෙයක්. වෙන එකක් වෙන්න පුළුවන්. අපි මේක දෙලා තන අපි එක වහලයක් හරි ඒක විවස්ථා කරලා සමගිය වෙනින් අපි මේක කරනවා. මේක හොඳ එකක් වුණා නම් කොයි විදිහට? ස්පහාර වෙන්න පුළුවන් ඔකෝ. <laughs> මොනව අහනවද කියලා මට තේරෙන්නේ. <laughs> පඩාචාරව එකපාරටම මොනවද අහන්නේ? ඒක ඒචාරි කිව්වේ නංගේ සීයලව ගන්න කිව්වා එච්චර. සීයලව ගන්න කිව්වා එච්චරම. ඉතින් ආඩ තේරෙන නැතුන නැතුනට සීයලවන්න පුළුවන්. මිනිහා නැතුනට සීයලවන්න පුළුවන්. දරුවෝ නැතුනට සීයලවන්න පුළුවන්. අම්මා මැරුණට සීයලවන්න පුළුවන්. පිස්සු වලට සීලවන්න පුළුවන් කියලා. අපිට කියනවනේ අපි කියනවනේ බෑ කියලා වේදනාව නිසා බෑ කියනවා, සද්ද නිසා බෑ කියනවා. ඒකනේ ඒකනේ ඒකනේ ඒක හරි ඒකනේ ඒක නිසා මට පටාචාරා කියන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට පටාචාරා කියන්නේ නැහැ. ඒක වතුර කුඹලත් දැකලා ඉන්නවා. ඒ රහත් වෙච්ච වෙලාව. මේ සෝවන් වෙච්ච වෙලාව. ප්‍රධානම දේ බුදුජානක කියන පළවෙනි කඩේම තමයි සෝවන් වෙන්නේ. ඒක එතකොට විශාල කෙලස්කන්දක් අයින් කරනවා. මේ මොන ව්‍යසන සිද්ධ වුණත් සිහිය එලවන්න පුළුවන් කියන එක පටාචාර කිව්වේ. ඉතින් ඒක පටාචාරට හොඳ හියටස් එකක්. හොඳ පිම්මක්. යකෝ මෙච්චර කෙලවෙලි කෙලවලා තියදී බුදුහාමුදුරුව බය නැතුව මේ හෙළුවෙන් ඉන්න ගෑණියෙකුට කියන පිස්සු වෙලිච්ච. කිසි කෙනෙකුට හොල්ලන්න බෑන්ට නම් කිසියලෝකම්. එතකොට මේ ගෑනට සිහි එනවා කියන ඕන තරම් කිලිකොලා හැන්දක් දැන්නේ. මේ මිනිස්සු ගල් ගහනවා. එයි මෙයා පියාකුසේ දකින්නකොට කෑ ගහලා බෙවුලනවා. වතුරක් දකින්නකොට බය වෙලා දඟනවා. ගින්නක් දකින්නකොට හැලුසිනේෂන් පිස්සු. මේ මේ දරුවා මේ බලන්නේ දැ තියා කුසේ කරන මේ ගම් වතුරට බයිනේ. මේ මනසට වතුර පේන්න බෑ, ගින්න පේන්න බෑ, පක්ෂියෙක් පේන්න බෑ. අප්පු ටික ඔය කෑ ගන්නට අන්න. උදාවේ මොනවාක්වත් බැලුවේ නෑ. ඇඟි සීලෝ. බුදුම නෙවෙයි. ඒ කියන්නේ එකක් බුදුහාමුදුරන්ට යෝජනා කරන තරම් රෙඩිකල්නස් එකක් තිබුණා. අන්තිම රාමණ්ඩිට 100 පිළිහිටියා. ඒ කොහොමද? ඔය වියසන වලට 100 වළක්වන්න බෑ. වියසන වලින් 100 වළක්වන්න බෑ. වියසන කියලා කියන්නේ අපි හිතද ගන්න. කොච්චර වියසන තිබුණා 100 ලවන්න පුළුවන්. ඉතින් ඒක යමන්නේ එතනම සිද්ධ වෙච්චාම බුදුන් සරණ ගිහිලා දහම් සරණ ගිහිලා නෙවෙයිනේ. පේනවනේ මුන්වහන්සේ කොච්චරක් මිනිස්සෙක් දැකලා තියෙනවද පළචරකිත විතරක් නෙවෙයි. මිනිස්සෙක් දැකලා කියනවා මේ මිනිස්සයෝ සමහරවිට පුංචි දෙයක් ලොකු කරලා කෑග ගහිනවා. නිවන් දකින තියෙන අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ නේ. 100 පීටුවන් තියෙන අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක උලේ හිටියත් පිළේ හිටියත් කරත හැකිනේ. බුදුහාමත බය නැතුව කියනවා. ඒක හොඳටම තේරෙන්නේ අසබ්බ වෙච්ච කෙනා. මේවා කතා කියන්නේ සාමාන්‍යයෙන් දැන් දුක දුක වේදනාව විඳලා නේදයි වර්ජන් එන්ඩ් එකට ගියා එකට වල ඉන්න කියන්නේ ඒ ඒ සීලිය හසා ගන්න ගිය මොහොතේනේ ඇති වෙනස ඇතිලා ඒ වගේ දැටි දුකට පත් වුණාට පස්සේ ඉන්සයිට් එක එනවා ඉන්සයිට් එකම නෙවෙයි දැටි දුකට පත් උනායි කියලා විපස්සනා කරන්න තියෙන හැකියාව සතිය පිහිටවන්න තියෙන හැකියාව භාවනා කරන්න තියෙන හැකියාව කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. අපි ඒක මේ කොන්ෂස්නස් එකේ තියෙන සෙල්ලම්. මේක සබ් කොන්ෂස් එකේ යන වැඩක්. මේ අපි හිතන විදිහට මම ගෑනු කෙනෙක් වුණා, පිරිමි කෙනෙක් වුණා, සියන්නේ කායද පැවිදිුනේ, පැවිදි වුණා. හද නැත්නම් මේ මොන කුණු හරපද මේ උනේ දාගෙන තියෙන්නේ. මේ සමහර විදිහවලනම් දැන් ඒ ගොඩාක් ඔය දුකකටපත් වෙච්ච කෙනාට ඒ දුකේම එරෙන හින්දා යාගේ හිත මෙච්චරට දුරින්ද අර අතීතයට අනාගතයට දුවනවා මිසක් අර වර්තමානයේ පහු කර කර දුවනවා වර්තමානයේ අල්ලගන්නේ. දැන් දැන් බුදුහාමුදුරනේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වොත් හිතේරවලන් කියනවා. මම හිතනවා අපිට කඩදාර වැටේ කියලා. ඒක ඒක මෙයා කියන දේ ඇත්ත. ඒ කියන්නේ හැමෝටම මේක බෑ. දැන් අපි කාම ආශාවක ඉන්නකොට දරුවන් ගැන හිතේ කියලා, දෙමාපිය ගැන හිතින් අපිට අවශ්‍යතාවය නැහැ නේ නිවනක. ඒකකොට එයාට තේරෙන්නේ දැන් අර ඔක්කොම හොද කාල වෙලා ගිහිල්ලා. දරුවොත් නැහැ, මිනිස්සුත් නැහැ, අම්මා තාත්තත් නැහැ, කිසි කෙනෙක් නැහැ, ඇඳුම් ඇඳුමත් නැහැ. එයා ඉන්නේ වෙනම ලෝකෙක. බුදුරජාණන්සේ කියන්නේ උඹලා හිතනවා ශිෂ්ට සමාජයේ ඔක්කොම සියලු සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ හිටියා. දෙදි නැති එළුවෙන් ඉන්න අම්මගේ වුණා සතිය කිසිසේත් වෙනසක් හලකන්නේ නැහැ. ඒක නිසා ඔබ අදාහගත්තොත් ඔක්කොම ආදි වෙලා ඉන්න කෙනාට වැඩිය අර එළුවෙන් ඉන්න අර පිස්සු අම්මගෙන් සතිය පිලිසරන කැපී පේන සුළු වෙන්නේ. අනිත් ඒක බුදුරජාණන්සේ කැත නැතුව කියනෝනේ මේ සෙනගතලේ. අංගේ සීයලෝක වෙන මොකුත් කියන කියලා බුදුදහම විල්ලජනන්ත කිව්වනම් කිව්වා රාම්මන්ට පෞසත්ත්වයට මොකද වෙන්නේ? මොකක්වත් නැහැ අංගේ සීයලෝක. ඉතින් මේ සුන්නත් කචකොච බැතන කීව දෙයක් ඉන්නේ නැති උන්ද අපේ උපාදක මහත්තුරු. බුදුහාමුදුරු ඉන්න තැනට ඇවිල්ලා මේ නියුට් ජානු කෙනෙක් ආවයි කියලා. අන්තිම උපාසක මහත්තුම කිව්ලා බුදුසලෝ බාර දුන්නා. ඒ තින්දී අර බුදුරජාණන්සේ ඒක හසුරවන හැසිරපිල්ලේදී ඒක මේ චින්චමානිකාව ආවම බුදුරජාණන්සේ දූෂණය කළා බඩ වෙලා බබෙක් ඉන්නවා කියලා පෙන්වන්න එයා නටන්නේ. එහෙනම් කියලා නංගි උඹයි මායි දන්නවනේ ඔකේ රහසනේ. එච්චරයි. අයියෝ චික් කියලා මම ඔළුව පාත් කරගත්තා නම් මොකද වෙන්නේ? එහෙනම් DNA RNA පරීක්ෂණ වලට යන්න වෙනවා ලක්ෂය වලට ගෙවන්න වෙනවා. දැන් කියනවා නංගි උඹයි මායි දන්නවනේ ඔකේ රහස කිව්වට පස්සේ පෙනුනේ නිකන් දෙන්න රහසෙන් මොකද්දෝ කරලා තියෙනවා. බඩ කඩාන වැඩි චාන් දරගෙටි දරරා මේක රහසෙච්චරයි. බුදුනාංශයට කිසිම පැකිලීමකුත් නැහැ මේ රෙසිපි එක දෙන්න භාවනා කරන්න පුළුවන් කියන එක දෙන්නත් ඒ වගේම සෙනඟක් ඉස්සරහදී කියලා වික්ත ප්‍රතිපල නිසා උන්වහන්සේට බය වෙන්න දෙයක්වත් නැහැ පැකිලෙන්න මොකක්වත් දෙයක් නැහැ ඒක ඉතින් මේ කිසා මම කියන්නේ කිංචමානිකාට සේවයක් උනායි කියලා ඔය කැපිපෙන සේවය තමයි ඔය සෝපාකට මුඛයෙන් චරත් පොබා පැවිදි වෙන්න කියලා අහනවා අසුචිකත කරගහගෙන ඉන්න අඩු කුලේ එකෙක් මේ මොහොන් වීදියේ හැංගෙන්න හදනකොට ඔබ ඔබ ඔයා කැමති නැද්ද පැවිදි වෙන්න? නිවන් දකින්න නෙවෙයි. පැවිදි වෙන්න. අපි වගේ අඩුලේ කෙනෙක් මේ හැම පුරාම මාසුචි ගාන ඉන්නකොට මේ පැවිද්ද කියලා කියන්නේ සජ කෙනෙක් වඳින දෙයක්. මේ බුදුහාමුදුරුවෝ ඔසුල් ෆුල් ඔතොරිටි එක අහනකොට එතනදී උන්වහන්සේ මේ මත පිට හිතට නෙමෙයි කතා කරන්නේ කෙලින්ම ධර්මයටමයි කතා කරන්නේ. එතන තියෙනවා ඇත්තටම ඉතින් බුදුජානනාතිකේ සුවිශේෂත්වයක් තියෙනවා. නමුත් එකෙන් පේන්න තියෙන බුදුහාමුදුර නැති උනත් ධර්මතාවයක් තියෙනවා. අපි කිව්වට මේ මම ඒකයි කිව්වේ සත්‍ය භාවනා නතර කරගන්න ඉස්සලා කරන්න කියන්න කියලා. කොහෙද තියෙන භාවනා නතර කරන්න බෑ. භාවනා ගැන පටන් ගන්නමක් විතරයි. ඊට පස්සේ උලේ හිටියත් පිළේ හිටියත් භාවනා තමයි. උගදෙනේ දන්නේ නැති කයි වෙලා තියෙන කට්ටිය හිතනවා අපිට සුදුවන් දෙන්න ඕනේ. අටවිල් ගන්න ඕන කියලා බුදුහාම කියන ඇසි කිලියට ගිහිල්ලා මල පහ කෙරුවත් එකයි කඳ කිලියට ගිහිල්ලා මල පූජා කරත් එකයි මල් දෙකක් තියෙනවා ඉතින් වෙන කෙනෙකුට කියන්නේ මේ බුදුබණක් ඇසි කිලිය ගෙනියන්න හදනවා ඊළඟ කෙනා ඇසි කිලියට බුදුබණක් ගෙනියන්නේ නෙමෙයි ස්වභාවයෙන් ඔතන හිටියත් මේ වැඩේ කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ මම ලිව්වේ හැබැයි මගේ ප්‍රශ්නය නෙවෙයි වෙන කෙනෙකුට ලිව්වේ ඒක. ඒකේ ලෑ කිව්වේ පරියන්ක භාවනාවෙන් නැගිටින වෙලාව. ඒක එන පරියන්ක කියලා කියන්න බෑ. භාවනාවේ නැගිට්ටයි කියලා කියන එක භාවනාව කියන එක අඳුල්ලා දෙන්න විතරයි පුළුවන්. ඊට පස්සේ මේ මනුස්සයා කැමැති වුණත් නැති වුණත් දිවා රාත්‍රී දෙකෙන් භාවනා සිද්ධ වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. භාවනා කියන එක one way direction ඊතලයක් විද්දට පස්සේ දුන්නේ ඒක වළක්වන්න බෑ කාටවත්. ඒ නිසා සෙන්බුත් ආගම කියනවා කාටවත් සන්තෝෂ වෙන්නේ ඒ භාවනා කරන උඹ කොච්චර කෙරුවත් උඹ නැවත නිවස බලා යන ගමනේ ඉන්නේ. අපි හිතනවා කුහුටෙන් ගියා බිමින් ගියා වේගෙන් ගියා හිමිට ගියා කියලා. ඒ කිසිම දෙයක් නැහැ හැමදාම නිවන කරා යන ගමනේ තියෙනවා. ඒ කිසිම ඔය එක එකන එක එක අර්ථකථන දෙන්න පටන් ගත්තට ඒක අල්ලගත්තට පස්සේ ඒ කොහොමඩක්වත් හැත් බැඳි බැඳි ස්නෝබෝලින් ඉෆෙක්ට් කියලා කියන්නේ. ඉන්දියෙන්ද පෙරලෙන්ද පෙරලෙන්ද ගැම්ම ගන්නේ ඒකට ඉන්නේ ගැන කිසිසේත්ම බය කරන්න එපා. ඉතින් ඒක ඒ බය නැතිවීම සිද්ධ වෙන්නේ මේ ප්‍රධාන මේ ඥාන පහළ වෙනකොට තේරෙනවා අනේ අපි මෙච්චර බය වෙලා හිටියට ඒ හැම මොහොතකම සතිය වැඩිලා තියෙනවා. සතිය වැඩිලා නැහැ කියලා හිතන වෙලාවෙත් සතිය වැඩිලා නැති බවක් දන්නේ සතියටනේ. මොකද්දෝ වැඩිමක් සිද්ධ වෙනවා. මොකද මහත්තයා කියන්නේ? බුදුහාමුදුරන්ට කියන තවත් නමක් තමයි ආශ්චර්ය මනුස්ස කියලා නේද? ඒක කල්ප ගානකින් පාරමී පුරලා එන්නේ මෙවැකි ඒ වචනේ බලය නැගෙන්නේ සිහි ගන්න කිව්වේ එක සෙන්ටන්ස් එකයි. ඒ කියන්නේ ඒකේ බලය අපිට නැහැ නේද? අපිට එහෙම නෑ නෑ කියලා කියන්න බෑ. නෑ කියලා කියන්න බෑ. ඒක ඇත්තටම පුත්‍රජාතකයේ සුවිශේෂී හතප්පවල මෙන්නුලත් අර දිනුබම් ගෙදරින් දැයි සබ්කොත් කරන්නේ නැතිද? ඒක අපිට නෑ මෙයාට අඟුල්මාලට එන මම නැසුණා කියලා. ඉක්මනට බැලුවා. ඒව අපි කිව්වත් අපිට අපිට ඇත්තටම ඒකේ දැක්ක ඒක නෑ. නමුත් ඒක අර කියනවා හිප්නොටයිස් කරනකොට විල් පවර් කියලා එකක්. ඇඩිය විල් පවර් තියෙන එක නම් අඩු විල් පවර් තියෙන එක නම් හිප්නොටයිස් කරන්න පුළුවන්. ඒක ඇක්සිඩන්ට් එකක්. ඒක කාටවත් හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට ඒක කිව්වේ කියන්නේ ඒක ලොකු සංස්කෘත තම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කියනවා. බුදුජානන් වහන්සේ මේ මහා බෝසතාණන් වහන්සේ නමක් විදිහට නියත විවරණ ලබනවානේ. ඒක ලොකු පිම්මක්. මේ බුදුජානන්සේගේ ජීවිතේ නැත්නම් චාරිත්‍ර කතා ලොකු පිම්ම තමයි. තව බුදු කෙනෙක් කියලා කියනවා මේ කාන්තෙම බුදු වෙන කෙනෙක් ඒකට හම්බෙන මේ වර වර නැගීම හරි වටිනවා. ඊට නිසා උන්වහන්සේට මහා ප්‍රඥාවේ මහා කරුණාවේ ඒ වෙනුවට ගන්න දෙයක් නෑ. යාට තේරෙනවා ලෝකයම කොට ගන්නත් පුළුවන් මට බුදු කෙනෙක් වරන් දීලා තියෙනවායි කියලා. ඒ වෙලාවේදී පවා ඒ වගේ බෝසම්බාර පිළිච්ච වෙලාවක මහ පොළොට අතිබුත් මහ පොළො හොල්ලන්න පුළුවන් තරම් ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රෙස්ටිජ් එකක්. වැඩ කරලා තියෙන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් තමයි ප්‍රෙස්ටිජ් එක එන්නේ. අපි වැඩක් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක අසුචි. ඒක ගන්න දෙයක් නෑ. ඒක කවදාකවත් ගේන එකක් නෑ. ඒකේ තියෙන්නේ අනුන්ගේ පදවලට නටන නැටවිල්ලක් විතරයි. කිසිම කන්ඩිෂන් එකක් නැතුව උප්පරීම වැඩ කරන මනසට හම්බෙන ගේන් එක තමයි ජීවිතෙන් ජීවිතයට ඝනකට මහ පොළොව පවා. අජීවි මහ පොළොවට පවා අත තිබ්බොත් මෙවුලවන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් උන්වහන්සේ ළඟ තිබුණා. හැබැයි කිසිම දවසක ක්‍රියාවත් කරන්නේ නැහැ. නාලාගිරිය යතාවගේ 16 ගේ හයිය තියෙනවා. ඒක නෙමෙයි කියන්නේ. අශිනම්බත් තථා මාත් තථා ඔබ කරන්න කිය කිව්වොත් අපායට යනවා. එච්චරමට කියන්නේ. වෙන මොකුත් නැහැ. ජාටත් නාග කියලා කියන්නේ. ඇටටත් නාග කියනවා. ඔබත් තථා මාත්තකා. ඔය කරන වැඩෙන් අපායට යනවා. ඒ කියනකොට ඩොප්පයි. දේවදත්ත තමයි වෙන්නේ. දේවදත්ත බැරි වුණා කියලා කියන්න යට නැහැ. දේවදත්ත ගහපු ගැට එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. දෙදෙනාචේ පිස්මපෑ දේවදත්ත නිසා නෙවෙයිනේ. ඊටසේ දාපු ගැට ඔකම දැන් කාලේ තියෙනවා ප්‍රභාකරන්ගේ වගේ බොහොම දීර්ඝ කාලින වැඩසටහන් රාශියක් තියන්නේ බුදුරජාණන් ළඟට එන්න ඔක්කොම නිකන් යවුල් වෙලා ගියා ඒ නිසා එකකින්වත් මේ මේ නැත්තම් සරුවචනාංශික තියෙන සුවිශේෂත්වය තමයි ස්වභාවික මරණය කවුරක්වත් ඇවිල්ලා වහතිල පිහිගෙනලා අනම්මන මොකක්වත් නෙවෙයි උගා සාසුන් වහන්සේලා රාජ්‍ය දේශපාලන නායකව මැරෙන්නේ එහෙම දේවල් වලින් නෙවෙයි. ඒකට වාක් මැරෙන්නේ අස්වාභාවික දේවල් වලින්. බුදුන්වහන්සේ ධර්ම ආරක්ෂාව තිබුණා. කිසිම දෙයකින් ඒ වගේ ඒව ඉතින් ඒ බුද්ධජනනාංශي ඒව එකක්වත් ಗುಣ වශයෙන් මේ කපිපේන දිනෝනාංශයේ ක්‍රමික වැඩ පිළිලක් මන් දෙන්න. මමත් කියෙතෙන්ද ඒකෙමයි උඹලත් යන්නේ ඒකෙමයි එහෙනම් මේ ආශ්චර්ය සුවිශේෂ ලක්ෂණ තිබුණා. ඒක බුදු ගුණයට ලොකු අලංකාරයක් නෙවෙයි. ගොඩාක් තියෙන මුදල් කියනවා මම ඔබට නමයක් කියලා දීලා තියෙනවානේ. ඒ නමේ ඔක්කොම රෂනලයිස් කරන්න පුළුවන්, ඩිඩියුස් කරන්න පුළුවන්. ඒකෙන්ම තමයි යන්නේ. එතකොට එක එකනට අතිරේක ගොඩාක් හම් වෙනවා. ඒක එච්චරම නෑ. ඒක ඔක්කොම නිකන් ඉම්ප්‍රොම්ප්ටු. අවස්ථානුකූලව ලැබෙන අතිරේක ලාභ. බුදුරජාණන් වහන්සේ මල් පූජා කරනවා. කෝලම් කරන්නේ. බුදුහාමුදුරුවෝගේ ලේසල වීම අනුසාරණතාවයේ පාප කර්මයක් නේ. ඒ බුදුහාමුදුරුවෝ එක වැළපේ නැති දෙවදක්. බුදුජනසේ එහෙම කොන්ත්‍රාත් එකක් නැහැ. අවල් දී කරගන්න දේවල් කරගන්න බැරි වෙන්න බලකන්න බුදුජනසේ කිය එහෙම එකක් නැත්තේ නෑ. බුදුජනසේ දන්නවා මේ මනසට එහෙම අනන්තරිය අවශ්‍ය කර්මයක් සිදුවෙන්නේ නැහැ කියලා. ඒක දැන් ශාක්‍ය කුලේ නසන්න හදනකොට බුදුන්සේ දෙපාරක් උත්සාහ කරලා තුන්වෙනි සැරේ අතහැරලා දානවානේ. දෙපාරක් උත්සාහ කරනවා. උත්සාහ කරලා පස්සේ අජාසත් පොඩ්ඩක් පස ගන්නවා. තුන්වෙනි සැරේ බලනකොට කොහොමඩක්වත් වෙන්න තියෙන දෙයක්. ඉතින් ඒක ඒ වගේ ඒ කර්මචා කර්ම ඵලයේ කෝස් එක වෙනස් කරන එකනේ ලොකු බුදුරජාණන්සේ විස්තර කරන්නේ. ඔබට ඕන නම් ඒක තියෙද්දි සත්‍යමත් වෙන්න පුළුවන්. ඒ වගේ විශාල යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවනේ කර්මශය මේ තුනියම බීජ නියම කම්ම නියම චිත්තනය බුදු කෙනෙක් පහන කියලා මොනක්වත් වෙනස් වෙන්නේ ඒ න්‍යාය ධර්ම ඔක්කොගෙම කරන්නේ ಜಾතිය භෝකෙදල විතරයි අරසාව විතරයි නමුත් දුනාස කියන ඔය නීති හතරම ක්‍රියාත්මකදී මම දෙන්නම් පුංචි ගුලියක් ආපන් යවතු නීති ඔක්කොම තේදී ඔබ දන්නේ ඔබ පැත්තෙන් ගිහලා ඔබ ෂේප් ඔය ඔක්කොම තේදී සතිය පිටවන්න පුළුවන් සාමාන්‍ය මම මේ ප්‍රශ්නේ අපිට කොහෙන් හරි ඒ වගේ ඒ වගේ පැහැදිලිව එනිකන් බොන්න කියලා දැන් දැන් අපි ගිහිල්ලා ගිහිල්ලා ඉන්නේ කියලා හිතාගන්න. එතකොට බලන්න අපි කොච්චර කන බින්දමත්ද මේක අහන්නේ කියලා. දැන් තාම යන්න තියා තව පළවෙනි බෙල්ලකවත් ගහලා නැහැ කියලා නේද චර්චුරු ගන්න. මේ නියන්ත rahat වෙලා වගේ ඉන්නේ ඉවරයි. <laughs> ඒවත් පුළුවන් නිසා ඒකට බුදුහාමෝ කියලා දෙන බුදුහාමසේ ඉන්න කාලේ බමුණෙක් ඇවිල්ලා කියලා තියෙනවා මට හෙට දානෙට රහතන් වහන්සේලා පන්සියව ගෙදෙට වඩම්මන් දෙයි කියලා. පස්සේ මේ ලඟුටපත්ති ස්වාමීන් වහන්සේ මම දන්නේ නැහැ ලහපත් ගන්නවා. බෝතලයක දාලා තිබ්බා මේ ගන්න කෙනෙක් කැමති නැහැ අර බමුණා ගෙදෙට යන්න දානෙට හෙට. ඉතින් කියලා තියෙනවා රහතන් වහන්සේලාම පන්සිය. ඉතින් ඒක එක්කත් යන්නේ බෝතලේ අල්ලන්න. ඒ ගිය ගාම දැන් අහු වෙනවනේ දැන් මේ තමන් හත්ුනා කියලා කියාගත්තානේ. අනිගාන බබුණා වෙලා චෝදනා කරනවා මේ සාන්තය අයියාට මේ සාසනික පිනක් කරගන්න නැත්තේ දුන්නාට මොකද කේස් එක ඊට පස්සේ කියනවා මම වහන්සේට ආර්දන කරේ මෙහෙමයි. අපේ ගෙදර රහතන් වහන්සේලා පංචයක් වැඩම කරවන්නේ කියලා ඔබ වහන්සේ ආදර බාරගත්තා. ඔබ වහන්සේලා ලහපත් ගන්න හම්බුනට වත පැවරුවා. වත තිබ්බා. එක එකක් ගත්තේ නැහැ. ඊපස්සේ සංඝයා කතා කරලා ඌ ඇත්තද කියලා කිව්වෝ. ඇයි ගත්තේ නැත්තේ? එතකොට ගත්ත රහතන් වහන්සේ උනත් නුනත් ගත්ත කෙනා රහත් බව බාරගත්තනේ. බුදුහාම කියනවා සිවුරු ඇඳගත්තට පස්සේ අකෝ රහත් වෙන්නනේ ඉන්නේ. වෙන මොකටද ඔය සිවුරු ඇඳගන්නේ? ඵලයන්. එයාට දෙල්ලන්ටයි කියලා අපි සුදු ඇඳගෙන ඉන්නේ වෙන මොනවා කියන්නේ? අපි නැතුව වෙන මේ ටැක්ස් වලින් එක්සෙප් එකක් ඉල්ලනවා. ඊට පස්සේ හැදෙන්නේ නැත්නම් රහතන් වහන්සේ නමක් විදිහට ඉතින් හැමදාම අව탁සේරුවක් තමයි තියෙන්නේ. අර කියන්නේ කන පින්දම් කියලා චරිචුරු කියලා. ඇත්තටම කියනවා නම් කෙලස් කියන්නේ ඔන්න ඔය ටික. කෙලස් කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. කොච්චර සුදුසුකම් තිබුණා නොසුසුකම් අපිට කතා කරනවා. කොච්චර හරි ගියත් වැරදි දේවල් කතා කරන එක තමයි කෙලස් කියන්නේ. මේ කෙලස් වල විල්ලෙජ්ජාවක් නැහැ. ඕන පිළිසොත් යන ගෑවෙන් තියෙන නරක එක විතරක් හොයනවා. ඔයලා ඒක විතර ලොක් කරලා කතා කරනවා. කෙලෙසෙන් නින්දේදී ඊනවලදී පක්ෂා සිද්ධ වෙනවා. ඒක මදි කියලා කියනවා. චිත්ත චෛතක ශක්තිය මදි කියලා කියනවා අකුසල් වෙන්න. මේ හිත සම්බන්ධ බව පේනවා කේසක් කියලා බුදුන් කියනවා ඒකේ චේතනාව එහෙම නැත්නම් විල් එක පොලිෂන් එක මදි කියලා අනුසල් කරා. අභිඥාවලදී සහ හීනේදී ක්‍රියා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ කර්ම ශක්තිය වැඩෙන්න කර්මයක් වෙන්න යම් ප්‍රමාණයක් වෙනවා. නමුත් මේ අපායගාමි පත කර්මපත සිද්ධ වෙන්න බෑ කියලා කියනවා. ආනාසී බුදුරන් හඳුනත් උනත් දෙලුණා නේ මේ ජාතක කර්මෙන් බෙදෙන රහත් නාතු ඒ කියන්නේ බුදුහාමුදුරන්ට වෙනස් කරන්න බෑ ඒකට අනිත් සූත්‍රේ ඔය ඒ කියන්නේ අපි අපිට බුදුහාමුදුර කියන්නේ ඔක්කොම වෙනස් කරන්න ඕනේ නැහැ රහත් වෙන්න රහත් වෙන්න පොඩි ඉඩයි තියෙන්නේ ඒකෙන් ඵලයන් ඔය ඔක්කොම ඉවර කරන්න සරුවච්ච වෙන්නයි ඒ සරුවච්ච උනත් බැරි කොටසක් තියෙනවා ඒකේ බුදුරන් ඩිස්කෝලිෆිකේෂන් එකක්වත් නෙවෙයි අපේ අවශ්‍යතාවය සර්ව් වෙනවා නම් පරමාර්ථය සම්පාදනය වෙනවා නම් කෙලෙස් ඔක්කොම අයින් කරන්න ඕනේ නැහැ. කෙලෙස් ඔක්කොම අයින් කරන්න ඕනේ නැහැ රහත් වෙන්න. රහත් වීම සඳහා අවශ්‍ය ටික නම් අයින් කරන්න ඕනේ. ඊට එහා යන්න ඕනේ මේ පසේ බුදු වෙන්න. සම්මා සම්බුදු අපි දැන් මේ කල්පනා කරන්නේ සම්මා සම්බුදට වැඩි වෙන්න හදනවා මේ නිකන් මේ නරපණුව මේ කක්ක ගොඩක ඉඳගෙන. බෑ එහෙම කරන්න බෑ. එතකොට අපිට කවදාකවත් පෞෂත්වය කොට නැහැ. ඒක යන්න ඕනේ රහස් වෙනවා වගේ තියෙනවා. ඒක අපි අනිච්චින්නේ ඒවා වගේ. ඒක හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර කියලාත් මොකක්ද එකක් අඳුරගෙන ඉන්නව රහත් කියලාත් අඳුරන්නේ දෙකම නැහැ. සංසද්දත කියනවා එතන ඇලි ගලි වාසය කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතන තමයි මෙතන ඇලි ගලි වාසය කරනවා. ඒ තත්ත්‍ර තත්ත්‍රාවේ නන්දනේ. ඒක ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. නෑ. ඒක බුදුරජාණන් කියන තණ්හාවේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔව් ස්වාමීන් වහන්සේ අතාරින්න ඕනේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ අපිට අපි වගේ අයට දැන් මෙතනදල තවත් පාසලකට ගිහින් ඉන්න බෑනේ. අපි එදත් යන්නේ නැහැ. ඊනෝන ඒක කටි මුකුත් දන්නේ නැහැ මෙතන දේවල්. ඒකනම් ඉතින් කතා කරනකොට උත්තර දෙන්න ඕනේ. අපිට අපි ඇඳි ගඳි අපිට යනවා. ඒක නිසා ඒ බව දන්නවට වැඩි දන්නවයි නොදන්නවයි කියන අවස්ථාව දෙක හිතා ගන්න පුළුවන්. ඇලි බැලි මම ඇලෙනවා ඇල දැනගෙන. ඇලෙනවා දැන් නැතුව. ඒක හිතා ගන්න පුළුවන්. ඉන්නේ ඉන්නේ පොඩ්ඩයි ඉන්නේ කොහේ මේක මිසනන්නේ මම ඇලෙනවා මම දන්නවා. මම ඇලෙනවා දන්නේ. ඒ අවස්ථාව දෙක හිතා ගන්න පුළුවන්. දෙකෙන් කොයි එකද වඩා හොඳ? නෑ කියන්නේ දන්නේ නෑ කියන එක. ඇලෙන්නේ නෑ කියන එක. ඇලෙන්නේ නෑ කියන එක මම කම්බිනේෂන් එකක් දුන්නේ නෑ. නෑ නෑ නෑ නෑ අර මම ඒක උත්තර දෙන්න නැතුව යන්න එපා. දැනගෙන ඇලෙන්න පුළුවන්, නොදැන ඇලෙන්න පුළුවන්. මේ දෙකේ කොයි එකද වඩා හොඳ එක? දැනගෙන ඒකනේ දැන් අපි ඉන්නේ. වංශගත වංශේ පෙහෙන්නේ. වංශ දැන් උදාහරණයකට මම අපි මම භාවනා කරනවා කියන්නේ තනියෙන් ඇඳේ වාඩිලා ඉන්නකොට මම යන්නේ මම කියන්නේ වෙනවා. ඒගොල්ලෝ කියන දේ මම කල්පනාවෙන් නැතුව ඒකේ ගත්තේ නැත්තම් ඒ මං කිව්වා ඔයා ඉක්මන් කරනවා. ආ ඔයාට ඕන එකක් කමක් නැහැ. ඕක කියලා යනවා. නෑ නෑ කියන එක හරිය ටික දවසක් කියන එකට පස්සේ ඔය සයිලම් එකට ගිහිල්ලා දාන්න. ඊට පස්සේ භාවනා කරලා ඉන්නවා. ඒක ඇතුලේ කියතයි යස්. මට ඔක ඔක්කොම ගන්න බෑ. එනවා දැන් මටත් නැතුව නෙවෙයි. ධර්ම කෙනෙකුට තියෙනවා. ඒක අපිට ඇත්තටම අපිට පුළුවන් ඕනකම තිබ්බත් අපිට ඉන ඔක්කොම සිග්නල්ස් ගන්න බෑනේ. ඒක වෙලා තියෙන සංඥා ඔක්කොම ගන්න බෑනේ. ඒක කොහොමවත් වර්ණාවශෝෂණයක් නෙවෙයි. සිලෙක්ටිව් ඇබ්සෝප්ෂන් එකක් තියෙන්නේ. ඉතින් ඒකට මෙයාවිල කිව්වොත් මෙයා එක ගත්තේ නැහැ කියලා. ඉතින් මට කියන්නේ ඉතින් ඒකෙන් තමයි ඉතින් මෙයා එක ගත්තේ නැහැ, මෙයා ගත්තේ නැහැ, මෙයා ගත්තා, මෙයා ගත්තා. ඉතින් ඒක යාට වෙනස් කරන්න බෑනේ. It's a fact. අපිට පුළුවන් ද ඕනේ නම් ගන්න. බෑ. ඕන නම් අතාරින්න පුළුවන්. ඒත් බෑ. අපිට කියන්නේ උනාට පස්සේ නම් නඩු කේත. ඒකේට කොට අපි කියනවා අරයා කියනවා ඔයා හිතලා කරා. මම කියන හිතලා කෙරුවේ නැහැ කියලා අපිට විනිශ්චයකට යන්න පුළුවන්ද? ඒත් බෑ. වෙරිෆයි කරන්න බැරි මේ දේවල් ගැන කතා කරලා කොහෙටද යන්නේ? අපිට කතා කරලා යන්න ඕනේ වෙරිෆයි කරන්න. දරුවෙකුට සාමාන්‍යයෙන් දෙයම්මකට කිසි ඉක්මන් කියන්නේ බෑ නේ ළමයට වැරදි තීරණවලට දරුවෝ මරන්න පුළුවන් ද අම්මා කෙනෙකුට? දරුවෙක් මරන්න පුළුවන් ද අම්මා කෙනෙකුට? බෑනේ. මොකද බැරි? අපිට නම් ඒක ඒක ඔයගොල්ලෝ හිතන්නේ නෑනේ. මරන්න පුළුවන් ඔබට ඕන තරම් කේසස් තියෙනවා. ඉග්නෝ කරව නම් තා කමන්නේ ඒක හරි නම්බු ගාලයි. ඒක හරි නමුත් it's a fact. ඒ මගේ එක නෙමෙයි මම මේ කියන්නේ ජෙනරල් ෆැක්ට්ස් ඕන කෙනෙකුට කියන්න මට ඔබට අවධානය දෙන්න ඕනේ වුණත් මට සමහර වෙලාවට දෙන්න බෑ. ඉතින් මම මොකද ඒක මේ ඉග්නරස් නෙවෙයි, ඉග්නෝ කරනවා නෙවෙයි. ඉතින් මේ වගේ දේවල් වලට දරුවෙක් එක්ක කතා කරන්න පුළුවන්ද? ඒ කට්ටිය මේ වගේ තැන් වලට එන්නවත් කැමති නෑ. ඒක දිනුන අධි නිසා තමයි යන්නේ. නෑ දිනුන වැඩි කරන්නේ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. අපි මේ වෙලේ සංකරතාවයක් දන්නවා. ඉස්සර දන්නේ නැතුව කරා. දැන් දැනගෙන කරන නිසා දරුවත් එක්ක නෙවෙයි කතා කම්පයා කරන්න ඕනේ. මගේ අතීතයත් එක්ක බලනකොට මම දැන් ටිකක් සීලවන්තයි. ටිකක් සමාධිවන්තයි. ටිකක් ප්‍රඥාවන්තයි. ඉතින් ඕක බඩ කතා කරනවා මිසක් අනිත් පැත්ත ගැන කතා කරලා කොහෙන්ද? මම ඉග්නෝ කරන්න හදනව නෙවෙයි. මේක තේරුම් ගන්න පුළුවන් මං කියන දවසක් එයි අපි මෙතෙක් කල මේ පෑදීදියට බොරදිය දාන්න කොච්චර උත්සාහ කරනවද කියලා. අවු මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න කොච්චර උත්සාහ කරනද කවදා හරි පෑදීදී අනේ බොරදියක් නොවේවා අනාකූල ප්‍රවාහය ආකූල නොවේවා කියලා මගේමයි වෙනස වෙන්නේ පිටායක නෙමෙයි. එදයින් පස්සේ පාරේ ශ්‍රී වේග තියෙනවා. එතෙන්ට යනකම් ඉතින් ඔය හිතන හැම හිතවිල්ලක්ම කෙලෙසෙනවා. මොකද අපි ආරයටත් ආත්මයක් දීලා මටත් ආත්මයක් දීලා අනේ මම ආශරණයි මම මේ හිත හිත කරනවාද ඇත්තටම හිතලා කරන දේකුත් නෙවෙයි හිත වෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි පෝෂණය පොහොර දාන්නෙම අවිද්‍යාවට තණ්හාවට. දැන හෝන දැන. ඉතින් මේ පැත්ත බලකන්න බැරි දුකක් නෙමේක. අනද කරලා වර්තමාන හිත තියන. ඒක තමයි අද දවසේ පටන් ගත්තේ අපි ඒකෙන්. ඒ වගේ දේවල් එන හිතක් නම් නිතරම හුස්ම හිත තියාගෙන ඉන්න දරුවා බැන්නත් ඒක තියාගෙන ඉන්න ස්තුති කරත් එච්චරයි දරුවගේ ක්වොලිෆිකේෂන් එක නෙවෙයි මරණ මොහොතට බලපාන්නේ මට එකක් නම් කියත හැකි ඕගොල්ලෝ ගෙදර යන්නේ නැත්නම් දරුවෝ කැමති ඒක නයිති මම 100ට 100ක් යනවා මේ මල ඕන්තු ගෙවල් වලට ඇවිල්ලා ඉතින් මට සමහර කෙනෙක් ඇයි ස්වාමීන් දවස් තුනේ රිට්ටික් දාන්නේ ඔක්කොම දවස් 14 වදාන්නේ. ගෙදර ගියම අලි කචන්නේ මේක මේ මල වාතනේ මේ ගිහිල්ලා භාවනා කරලා ගියාම ඊට වැඩි අපක්. නිකන් සාමාන්‍ය ට්‍රිප් එකක් ගිහිල්ලා ආපුවා නම් වෙච්ච කරදර නෑ. ඒ කියන්නේ කියන්නේ අපි ගෙවන්නම්. නෑ නෑ ඒ කියන්නේ මේ මිනිස්සුගේ වැත්තෙන් මම මේ කියන්නේ. ඒක ටික බලන්න ඕනේ. මේ මිනිස්සුගේ වැත්තෙන් බලන්න අල්ලිම කරදරයක් ඕගොල්ලෝ නැති වෙනකොට මේ මිනිස්සු සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒ නිසා කරුණා කරලා mind your own business. ඒක හිතන්නේ. මේ හිතාගෙන ඇත්ත කියන්නේ මම. මට දරුවෝ කතා කරනවා. ඒකට දැක්ක සාර්ථකයි කියන්නේ. යන ප්‍රශ්නේ. කරු ස්වාමීන් වහන්සේ පරියන්කේ ටික වේලාවක් සිටියේදී කකුල් වල වේදනාව දැනෙන්නට ගනී. ඊවසා සිටියද ටික ටික වැඩි වේ. එෙහිදී ආනාපානයේ දැනෙන විට වේදනාව කෙරෙහි යොමු ආනාපානයේ ආදාපන්සේ තිබුණු. තිබුණු හිත වේදනාව කෙරෙහි යොමු කිරීමේදී වේදනාව දෙගුණ තෙගුණ වී සමහර විට මුහුණු දමන්නාක්මෙන් දැනේ. එහිදී එය අමතක කර නැවත සිත වෙනතකට යොමු කළ විට වේදනාව මොහොතකට අඩු වේ. මෙය නිවැරදි ක්‍රමය නොවන බවට සැකයක් පවතී. නිවැරදි ක්‍රමය පහදා දෙන්න. අයිතිලයි අවස්ථා දෙකදී කිව්වේ අපි හැම වෙලාවෙම මේක ඇතේ ඉස්සර අවස්ථා දෙකටම වැඩිය මේකේ ආනාපානත් එක සංසන්දනය කරලා තියෙන එක اگේ කරන්න ඕනේ. අපි ඉඳගත්තේ ආනාපාන. ආනාපාන වල අමුත් එක් තමයි වේදනාව කියන්නේ සද්දයක් හිතවිල්ලක්. ඊට පස්සේ එන වේදනාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි මූල කර්මස්ථාන ගැන. මූල කර්ම නඩුව ගැන කියන්න එපා මේකේ කියලා කියනවා. ඒතකොට කියලා තියෙනවා මේ ආනාපානින්ද ඇති වේදනාව වෙනවා. ඒක අයින් කරලා ආනාපාන බලන්න පුළුවන්. වෙන අරමුණ වලට දාන්න පුළුවන්. ඒතකොට යම් යම් අඩපාඩුකම් වේදනාවේ අඩු වුණාට හරිකමේ නෙවෙනවයි කියලා තේරෙනවා. ඇත්ත මේක මේ අතරමැද අවස්ථාවක්. කා කොච්චර කාලයක් යයිද කියලා හිතනද මට ඉස්සෙල්ලා වද දුන්නේ මෙන්න මේ 105 වේදනාව. දැන් වද දෙන්නේ 5 නෙවෙයි. ඊට ටිකක් ලොකු වේදනාවක් විතරයි 10 ඒවා. ටික කාලයක් යනකොට 15 ඒවා. 20 ඒවා කියලා මේ අපිට වද දෙන මට්ටමක් තියෙනවා වේදනාවේ. පොන්චිව අපි ගණන් ගන්නෑ. දැන් සාමාන්‍ය උෂ්ණ සීතල හිඟුලන් වදිනකොට අපි ගණන් ගන්නවත් විඳීම් තමයි ඒව අපිට හිරිහැර කරන්න. හිරිහැර කරන මට්ටමේ පොඩ පොඩ ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒක විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක ඒ කෙනාට තේරෙන්න ගොඩාක් කල් යනවා. මට වෙන්දට වැඩි වෙසීමේ ශක්තියක් තියෙනවා. ධාම චරචුරුව තියෙනවා. ධාම යම් මට්ටමකට ගියාම නොවේසන මට්ටමකට එනවා. නමුත් ඊයේ මට්ටමට වැඩිය අද ඒ ත්‍රෙෂෝල්ඩ් වැලියු එක ඒ තීරණාත්මක වැඩි එන්නේ එන්නේ වැඩි. ඒක පුත්‍රජානනාසේ තියලා තියෙන න්‍යාය ධර්මයක්. ඒ ක්‍රමානුකූලව අපේ අනිත් දේවල් වලට තියෙන ඉවසීමේ ශක්තිය වැඩෙනවා. නමුත් තාමත් තියෙන තාමත් කරපින්නම් ගන්නවා කියන්නේ. නිකමට හිතනද මේ කියන කෙනා ගැන පිටකෙනේ චෝදනා කරනවා කියලා. තමුසේ භාවනාකාරයෙක් නෙවෙයි තමුසේ තවත් වේදනාවක් මොකටද දඟලන්නේ තමුසේ යට පුළුවන් ඉන්නපායි කියලා චෝදනා කරනවානේ. ලෝකයා හිතන්නේ භාවනා කරන්න කියනවා රහත් වෙන්න ඕනේ වේදනාව ගැන චෝදනා කරන්න බෑ ඊට පස්සේ සීතල ගැන චෝදනා කරන්න බෑ මොකද ඒගොල්ලෝ භාවනාකාරයෝ කියලානේ හිතන්නේ නේද ඒ මනුස්සයා විතරයි දන්නේ වේදනාව කියන්නේ එක මට්ටමක තියෙන ගන්න වෙන්නේ වෙන්නේ වෙන්නේ වැඩි වෙනවා හැම දෙයකම ඒ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ විපරිණාමය සිදු වෙන වෙලාවේදී බාහිර ලෝකයෙන් කවවම කවදාකවත් අනුකම්පාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒක තියා තමන්ගේ හිතෙන්වත් ලැබෙන්නේ. තමන්ගේ හිත හෝ දැනගත්ත දවසකට මේ ඔක්කොම අල්ලබන ලස්සේ මගේ ඉවසීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවා. අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ යම් පුංචි වැඩිවීමක් තියෙනවා කියලා ඒක තේරුම් ගන්න මට්ටමට එන්න තමන්ගේම ඒක තියා බලලා ඒක සම්පූර්ණ හම්බයක්. මොකද අපි ඒ තරම්ම negating self critical ඒ තරම්ම Taman දිහා බලන්නේ කඩුවක් අතර ගත්ත එකේ කන්‍යම් මරණ්‍යම් කියලා බලා ඉන්නවා වගේ. ඒ තරම්ම ද්වේෂයක් අපි ජීවත් වෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ද්වේෂක ජීවත් වෙනවා. ඒ නිසා මෑතකදී කියපු බණකදී මම කිව්වා මුළු සංසාරේම අපි කරලා තියෙන එකයි. මේ මම දැන් මෙතන කියන එකට ද්වේෂ කරලා තියෙනවා. ඔය හැම හොබි එකක්ම හැම විනෝදාංශයක්ම හැම සුදියක්ම අපි ලං කරගන්නේ මම දැන් මෙතන කියන එකට තියෙන ද්වේෂය මත. ඒසාවේ මුළු සංසාරෙම අපේ මුළු ඉගෙන ගැනීම, අපේ ශිෂ්ටාචාරය, අපේ ඔක්කොම මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඔය මේ කොමියුනිකේෂන්, IT ඔක්කොම ඇවිල්ලා තියෙන වර්තමාන මොහොතේ ද්වේෂ කිරීම කියන පදනම. ඒක දැනගත්තට පස්සේ තේරෙනවනේ පොඩි දෙල්ලමක් නෙවෙයි. වර්තමාන මොහොතේ තියෙන හේට්‍රඩ් එක. අප දැන් මෙතන කියන එක කෙලින් කරපු ඉදිකට්ටක් උඩ අබෑටත් යන්න හදනවා. මනස කියනවා කෙලින් කරලා ඉදිකට්ටක් අබ අහුරක් වක් කරන්න කියලා. එක ඇටයක් හිටියද කවදාද? යෝනාසේකට අලුපුල් ගෙඩියක් තිබ්බොත් හිටියේද? ඉතින් සමේ උදේ ඉඳලා හැන්දනකම් මොන තරම් ද්වේෂකින්වද කියලා බලන්න. මේ වෙනුවට මම දැන් මේ මොහොතේ ඉන්නවා කියලා ඒක දැනගත්තාම හම්බෙන සාන්තිය කල්පනා කරන්න. ඒක අත්දකින්න පුළුවන් දෙයක්. මම දැන් මෙතන ඉන්නකොට ලැබෙන සාන්තිය. ඒක වැඩි වෙනවා නම් එක චිත්තකනේ දෙකයි තුනයි ඒක හොඳට මතක තියාගන්න සාපේක්ෂව වේදනාවේ බලපෑම පශ්චාත්තාපයේ බලපෑම දුක් පීඩාවල බලපෑම නොදැනවත්වම යහපත් වෙනවා ඒ නිතරම බලන්න අපි වෙනදාට වැඩිය බත් කනකොට චිත්තක්ෂණයක් අසතුටුමත් වෙනවා නානකොට දැසිගිලි කරනකොට සක්මන් කරනකොට පරියන්කින් දැදී it's painfully slow පටන් ගන්නකොට හරිමම ආන්නේක වැඩි වෙන බවට විතරයි අපිට බලන්න කියන්නේ ඒකට කියනවා හොඳ පැත්ත බැලීම. සුබ පරමහම් භික්කවේ මෙත්තෝ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස භික්කනෝ උත්තරින් අපපති විඥාන්තස්. හොඳ පැත්ත විතරක් බලන්නේ කියලා කියනවා බුදුහාම. සුබේ පරම කොට ජීවත් වෙන්නේ කියලා. ඔක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඉතින් අපි මේ මොනවද මේ කරන්නේ? අපි මේ වරදින දේවල්, පරදින දේවල් ලයිස්තු කර කර, graph and ඇඳ ඇනලයිස් කර කර නටනවා. අපේ කිසිම හැඟීමක් නැහැ. අපි ඊට වැඩිය චිත්තක්ෂණ ගාත්‍රාවකින් සතිය වර්තමානට එළඹ ගතිය වැඩි වෙනවා නම් ඒකින් බලනකොට මම හිතනවා අපිට සතුට වෙන්න පුළුවන් කියලා. එතකට වඩා 100ක් නෑ වෙනකට වඩා අඩු ගන්න වෙය වේවා කියන හැඟීම හරි තියෙනවා. ඒ සඳහා ප්‍රයත්න කරනවානේ. ඒ ප්‍රයත්නලත් යම් ප්‍රමාණික වර්ධනයක් තියෙනවා. ඒක ගැන විතරක් කතා කරොත් අපේ වචන ගන්න දවසට කතා කරනකොට කොච්චර අඩු වෙන්නේ. මොනවද කතා කරන්නේ? අපි කතා කරන බැරි වෙච්ච දේවල්, වැරදි දේවල්, පැරදි දේවල් ඒව සාප. ඒක කතා කරන්න කරන්න කරන්න කරන්න ධර්ම ශක්තිය කුසල ශක්ති පිරිනව. අපි කාට හරි තෝමෙරියන් කියලා කිව්වොත් ඒ මනුස්සයාට මැරෙන්න ඉස්සෙල්ලා අපේ හිත මැරිලා ඉවර වෙන්න එපා. අපේ හිත තැවිලා ඉවර වෙන්න එපා. ඒ වචනේ එන්නේ. කට සාප කරන්න ඕනේ නෑ. ඒකට සාප වෙලා. බුදුසාන්ත ඉන්න කාලේ කියනවා ඔය පෙළපාලි යනවලු අසවලා භංග වේවා ධනවාදී විනාශ වේවා මේකලේ කියන වචනයක් වචනයක් පාසා කියන මනසට මොකද වෙන්නේ? ඌ භංග වෙනවා. ඌව කියන්න හද වචන නෙවෙයි. ඒ නිසා වැරදිනවා තමයි වරදින්න නැති එක නෙවෙයි. කියන්න බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ කියන්න රචනයේ අන්තිමටම වාක්‍ය දෙකක් විතර ලියන්න ඌව ලිව්වට මොකද මටත් වේදනාවක් තිබුණා. ඒ වේදනාවේ වචන පටන් ගන්න එපා. වචන පටන් ගන්න මං ආනාපානෙ කරා. මෙහෙමයි මේ මම ඊයේ මෙච්චරක් දැක්කම ඊට වඩා විස්තර දැක්කා හැබැයි අන්තිමට කෙනවට මේ විදිහේ හිතා ගන්න වේදනාවක් ආවා. සද්ද ආවා. ඉතිවිලි ආවා කියන එක නොකිය ඉන්න එපා. නමුත් යාට මුල් තැන දෙන්න එපා. මෙන්න මේ මේ කරත්තට ඉස්සෙල්ලා අස්සය දාන්න ඉගෙන ගත්ත ගමන් ධර්මයේ වටිනාකම ඉතින් ඥා වචනයක් කතා කරලා බාධාවක් ගැටුමක් ඇති නොකරගන්න හැටි. ඒ වගේම මේ කියන කරන දෙයක් හැම වෙලාවෙම ධෛර්යය පිණිස විද්‍යාරම්භයේ වෙනස ඇති කරන හැටි කියලා වෙනම කලාවක් තියෙනවා. ක්‍රමම නෙවෙයි, ප්‍රසන්ටේෂන්ම නෙවෙයි. ඒක සම්මා දිට්ඨි සහ මේ යෝනිසුමංස්කාර කියන දෙකත් එකයි වැටෙන්නේ. නිකමට හරි වැරදිච්ච පරිస్థితి වල කතා කරන තැන වෙනම හෝනියක් කරන කවුරුත් ඕනේ නැහැ. එයාට ඒ හෝනියමම ඇති. හොඳම දේ තියෙන්නේ මේට ෂේප් වෙලා මාරුලා යනවා. ඔබ තාංශ කිව්වලු ඉන්න කාලේ ඒ වගේ ප්‍රශ්නයක් එනවනම් සමාවෙන් මට වැසිකිළියට යන්න ඕනේ. එහෙම කියලා හරියන්නේ. මට මේ පොඩ්ඩක් අමාරුයි මම කැසිකිළියට ගිහින් කියලා. ඒ සෙනගෙන් කියන්නත් එපා ඔයගොල්ලෝ ඕන නැති දේවල් කතා කරන මම ගැලපෙන්නේ නැහැ මෙතෙන්. එහෙම කියන්න යනවා. ඒකට උත්තර ප්‍රශ්නයක් ඇති වෙනවා අලුතින්. දුර්ලභමක් කියලා. අර වැසිකිළියට කොහෙද වැසිකිළිය කියන එක ඉමීට අහලා එහෙම නැතිව මේ වගේ දැන් ජනමාධ්‍ය බලන්න රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ මොනවද කතා කරන්නේ කියලා. කොහේ හරි වෙච්ච කුණු කන්දලයක් උසගෙන අවිල්ල ඉවරලා අර කුණු වෙච්ච ලබු කූල් ගෙඩි ගහන්නේ ලංකාවේ හතරමං හන්දිවල ඇස්සවකට වෙච්ච දන්නවද ඒ කතාව? එච්චරම තමයි. ජනමාධ්‍ය කියන්නේ අන්න ඒක. ලබු ගෙඩියක් හිටිනවා ගයක් හදන වෙලාවේ කූල් ගෙඩියක් ඇස්සවකට වැදුණු කුණු වෙනවා කියන්නේ. ඒක හරියන්නේ නැත්නම් කුණු වුණොත් මොකද කරන්නේ? ගෙනලා හතරමං හන්දියක් ගහනවා කුඩු වෙන්නේ. නැත්තම් ওই පෝල් ගෙඩිය තියෙනවා ගේ හදලා ඉවරලා මිනිස්සුත් මැරලා යනකම්. අන්නතර කුණු ගෙඩි ගහන හතරවන් හන්දියන කුණු ගෙඩියක් තමයි ජනමාධ්‍ය කියන්නේ. අපි ජනමාධ්‍ය වෙන්න යන්න එපා. අපි බලන්නේ පුංචි හරි කමන්නේ ටික හරි කමන්නේ හරි ගිය ටික ගැන කතා කරන කෙනෙක් ආශ්‍රය කරන්න හරි ගිය දෙයක් කතා කරන්න එහෙම බෑනේ. මොකද කරන්නේ? මයිනියෝ කතා වගේ හිටපල්ලා. ධම්මේවා කතා අදියෝවා තුන්නී භාවෝ අනික් කතාව වලට යනකොට ටික කාලයක් එහෙම කතා වෙනවා පස්සේ තේරෙනවා මේ අපිට අපි කරගන්න සාපේ විතර කිසි කෙනෙක්ගේ සාපයක් වටින්නේ නැහැ. තමන්ට තමන් කරගන්නව නම් බෑ මට බෑ කියලා ඉබ්බලා තමයි. කවුරු හදන්නේ? එහෙම නෙමෙයි පුළුවන් කියන කෙනෙක් ළඟ හුස්මක් ගත්තත් ඇති. ඒ පුළුවන් කියන මනසේ ප්‍රසාද කරන හුස්ම ගත්තත් ඒක බෝ වෙන ලෙඩක් බුදුහාම ගාව තියෙන. ඉතින් බුදුරජාණන්සේ කියන්නේ ඇසුරු කරන්න ඒව කල්යාණ මිත්‍රෝ. ඇසුරු කරන්නේ ධර්ම බැන්න නිසද්ද වෙන්නේ. නැත්නම් අපි කරන්නේ මේ පරිසර දූෂණය. පාතේටත් එකතු වුණා. හැබැයි එකතු කරන්නේ ඉස්සෙල්ලා තමන් තමා විහි මේ තමන්ගේ ලේ ටික නාස්ති කරගන්නවා. දැන් අර මේ ජපාන් වල කරලා තියෙන රිසර්ච් එකෙන් පෙන්නලා තියෙන්නේ අරයි වෛර කරන බව වෛර කරන වචන ටිකක් කතා කරපුවාම වීදුරුවකට තියෙන වතුර අරගෙන ඒක ක්‍රිස්ටලයිස් කරපුවාම ඒක හැදෙන රූපත් මෛත්‍රී කරන කතාවක් අහිච්ච වතුර ටිකක් ක්‍රිස්ටලයිස් කරපුවාම ඒ වතුර ටිකේ දිග පෙන්න පුළුවන් පේනවා ඒ වීදුර වෙන එක නේ Taman ගලේ වලටත් වෙන්නේ. ඉස්සරහ තියෙන කෙනෙ වෙන්නේ. ඒක නිසා අපි ආරස්සාව පිළිස්ස තමයි කරගන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ සිංහල CD එක ඔබතුමා ඊයේ ප්‍රකාශ කළා සමාධියක් ලෙහෙසියෙන් එනවා නම් තව මොකක්වත් කරන්න ඕනේ නැහැ. නිකන් බලාගෙන ඉන්න කියලා. මට වැරදියට තේරුණා නම් සමා වෙන්න. එවිට එක විපස්සනානුව කය සහ මනස ආදී වෙනස් වීම බලන්ට වමනා නැද්ද? බොහෝ විට වෙනස් වීම නැත. නිකන් ශුන්්‍යතාවයක් තිබෙන්නේ. බවට සැකක් සැක බවට දැක තිබෙනවා. නමුත් වෙනස් වීම තිබුණ වෙලාවට ඒ බලන්න ඕනද කියන එක බොහෝ වෙලාවට වෙනස් වීම නැහැ. නිකන් ශුන්්‍යතාවයක් තියෙන වරහන් ඇතුලේ ඒ බව දැක තිබෙනවා. නමුත් වෙනස් වීම තිබුණු වෙලාවට කියලා ක්වෙස්චන් මාක් එකකුත් තියෙනවා. ඒ කියන්නේ එහෙම තියනවා බලන්න ඕනද කියලා. ඇත්තට මේකෙදි මම එක්ක ඕනේ නෑ. ප්‍රාර්ථනාවක් ඕනේ නෑ. සැහැල්ලුව මේ යදවීමක් ඕනේ නෑ. තියනවනම් පේනවා. ඒක සඳහා වෙනම ආයලා ඇස්සලා මොකක් කරන්න ඕනේ නෑ. ආරක්ෂාකාරීව සර්වචනසෙ පෙන්නලා දීලා තියෙනවා. ය සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති. ඒක සමාහිත නම් ඇති ඇති පේන එක සමාධියේම ලකුණක්. ආයෙකට වෙනම ප්‍රයත්න කරන්න ඕනේ හැබැයි වෙන්නට වැඩිය පේන බව තේරෙනවා තමයි. අවුල් නැති වෙච්ච නිසා හිතට දූවිලි වලාවක් නැගලා තිනකොට පරිසරය හරහා බලනකොට ඊවැසකට පස්සේ දූවිලි වලාව හොදා ගියාට පස්සේ පරිසරය බලනකොට තමයි තේරෙන වෙනරටි ක්‍රිස්ටල් ක්ලියර් පේනවා කියලා. ඒක බැලිල්ලක් නෙවෙයි පේන දෙයක්. ඒක නිසා ඒක තමයි හම්බෙච්ච gift එකක්. තමයි හම්බෙච්ච සම්පත්තියක්. ඒ සඳහා කරලා ගන්න බෑ මොකක්ද. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ඒ සතිය හරහා අවශ්‍ය සමාධිය ඒ දූවිලි වලාව tempat වෙන එක විතරයි ඊට පස්සේ පේන එක පේනවා ඒක මම කරලා ගන්න එකක්ද නැද්ද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ සාකල්යෙම නැත ඒක මට වෙන එකක් මට ඕන කෙනෙකුට කියන්න පුළුවන් වෙනකට වැඩිය පැහැදිලිව පේනවායි කියලා නමුත් ඒක මට නම්බුකාර වෙන්න දෙයක් නෙවෙයි ඒක මේ සමාධියේ ලැබෙන අතුරු අතුරු ඵලයක් කියලා කියන්නේ දෙක එවිට සමාධියට ඇල්මක් වළක්වන්නේ කෙසේද ඔය ජල්මක් තියෙනවා බව දන්නවනම් බේරිලා. තුන භාවනාව තවදුරට දියුණු වෙනවා දියුණු වෙනවා කියලා දන්නේ කොහොමද? ඔය ප්‍රශ්න අහන්න නැති දවසට දියුණුම වෙලා. දියුණු වෙන්නේ කොහොමද? නෑ ඔච්චර ඒ ප්‍රශ්න ඇහිල්ල කියන්නේ පෑදීජයට පොරදී දාන. ඒ කියන්නේ මේ පැය නැති කරන්න ඕන. නෑ මේ පැය නැත්තම් මේක දන්නේ මේ පැය නැත්තම් අපිට මේ කොමියුනිකේට් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා මේ ආචාන් බ්‍රම්ගින් අහලා දුන කොහොමද රහත් වුණා කියලා දැනගන්න. ඒක ප්‍රශ්න අහන්නේ නැහැ දාන්න. එහෙම නැත්නම් මේක කොහෙන් හරි හිතලා ප්‍රශ්න අහන්න. ඉතන ඒක ලොකු ජයග්‍රහණයක්, ඒක ලොකු ඥානයක්, ඒකද විචක්ෂණ බුද්ධියක් කියන්නේ විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ කෙලෙසයක්, විචිකිච්ඡා කියන්නේ නීවරණයක්. මේ කොහෙදෝ නැති එකක් දාගන්න. මේකට අටුවචාන් වහන්සලා තියෙනවා ඔබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති. විචිකිච්ඡා ඥානයේ වශයෙන් පෙනී ඉඳලා අපිව වෙහෙස කරනවා. ගෙනියන තැනක් නැහැ. ඇත්තටම යමක් තියෙනවා නම් ඒක අහන එක නෙවෙයි ප්‍රශ්නේ. නමුත් අපේ හිත entertaining doubts මේ සැක හොය හොයා උපකර ප්‍රස්තාර කර කර ගත කරන හැම වෙලාවකම සතිය කඩනවා. සතියට එන්න තියෙන සතිය. අපි කියන්නේ එපා මට කියන්නේ. අපිට නෑ. අපිට නෑ. අපි යුවට ওই බෝට් එක මම නෑ. අපි නෙමෙයි මම. අපි කියන වචනේ වැරදි. අපි කියන්නේ කොහොමද? සංගත මේ සභාව දැන් අපි නෑ නෑ සභාව අභාවයයි කියන්නේ නෑ ස්වාමීන් වහන්සේලා කිව්වා නෑ නේද ස්වාමීන් වහන්සේලාගෙන් අපි ප්‍රශ්න අහලා අපි කියන එකේ තියෙන තාක්කල් බොරුව කතා කරන්නේ. මේ කවුරුත් කැමති නැහැ ඔය වට. මම කියන්නේ. මම කිව්වා ඉවරයි. ඒකට ඒකට පුළුවන් තරම් මම ඇතියගන්න. ඒ කුණු බාල්දිට ඒ ඒවා ටික දැම්මට ගන්න මේ අපි කියාගත්තර වල මේ එක්කෙනෙක් කක්ක කරලා හැම කෙනාම ගන්නවා. ඒ ඒක. ඒක හරියි. ඒක කොහොමද දැන් මම ඉන්නවනම් පැහැදිලිව කක්කයි. අපි කියාගත්ත ක්‍රමවේදය ඒක දුර්වල කරගන්නවා. සමහර ප්‍රශ්න අහන්නේ පාඩියෙන්කට නෑ. මම කවදාවත් නෑ මම මම මෙතෙන් ආවේ ප්‍රශ්න උත්තර හරහාමයි. හැබැයි මම එකක් මන් දන්නවා මම ප්‍රශ්න ඇහුවෙත් නෑ. නමුත් මගේ ප්‍රශ්නට උත්තර ලැබුණා සාකච්ඡාවේ. ඒ නිසා ප්‍රශ්න උත්තර සාකච්ඡාවට සැලූට් එකක් ගන්න. මම කවදාවත් ප්‍රශ්න අහලා නෑ සාකච්ඡාවේ. සම්මත රහත් ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න අහන්නේ. නමුත් මම ධර්ම සාකච්ඡාවලට උතුම් ගෞරවයක් කරනවා. කතාට හඳුනේ හුඟක් වෙලාවට දැන් අපි අහිත ගුණා දේවල් තව අහගන්න ලැබෙනවා ඒවා අපිට තියෙන ප්‍රශ්න ඒ නිසා ධර්ම සාකච්ඡා නැතර කරන්න හදනවා කියන එක නෙමෙයි මේකේ අදහස. අපි පාවිච්චි කරන්න ඕනේ මේ නිකන් දෙනවට දෙමළ පත්‍රය කියවන්න එපා. ඔෆිස් <laughs> එකට ගියාම සිංහලක් තියෙනවා ඉංග්‍රීසි තියෙනවා දෙමළ පත්‍රය නිකන් ඉන්නවා දෙමළ පත්‍රය තියෙන නිකන් දෙන්නේ. <laughs> ඒක කරන්න යන්න නිකන් දුන්නට කියලා දෙමළ පත්‍රය කියවනවා කියන එක තමයි අපි පැත්තේ දාසල කියපු කතාව. තමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකෝජ පැත්තරම තේරෙනවා මේ පැත්තම මේ දන්නේ නැති දෙයක් තියෙනවා යනවා. ඒකට අපි ටිකටම අනුකම්පා කරනවා. මොකද මේ ශාසනය පැවතෙන්නේ මේකෙන්නේ. නැත්නම් තෝ දන්නවා මම දන්නේ නැහැ කියන ගියා නම් කොහෙද ගමනක් හිටින්නේ? එහෙම නෑ. ඒ බුරුම ස්වාමීන් වහන්සේක දවසක් අහලා මිනිස්සෙක් සෙනග ඉන්න දැන ඇහුවා මේ අස්මාල් කෑම හොද්දට ඔන්න වගේ ප්‍රශ්නයක්. ඒ ශාන්තිය ප්‍රශ්නේ ගන්නෙ නෑ මොකද ඒ ශාන්තිය දන්න මුළු ලෝකෙම පටලවාගෙන තියෙන්නේ කියලා. ඒ ශාන්තිය කමිට භාවනා කරන තැන. මෙවැනි ප්‍රශ්න අහපුවම මේ සාකච්ඡාව පිට යනවා. මේ සභාව මොකද කියන්නේ මේ ප්‍රශ්නේ ගන්නද කියලා. ඉතින් ඒ කවුරක්වත් එපයි කිව්වේ නැහැ. අර මොන මාත්‍ය කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි මැලේසියාවේ ඉන්නේ අපිට අහන්න හම් වෙන්නේ සභාවක මැදිනම් මට ප්‍රශ්න ගන්න ඕනේ කියලා. ඒ පැය කහමාර ටෝක් එක දුන්නා. දීලිවල කිව්වා ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණත් උත්තර දෙන කෙනා බොයිසත් එක්ක වශයෙන් කටයුතු කරගන්න ඕනේ කියලා ඒකෙන් ගා ගන්න තියෙනවා. ඒක තමයි තේරවාද සාසනය කියන්නේ. තෝතෝ ගෝපල්ලතොට තේරෙන්නේ නැහැ කිව්වනම් එහෙම අර සීට් එක ගත්ත එක්කනට ගැලපෙන්නේ නැහැ. එයා වැඩ කරන්නේ මේ භෝෂත්ත කෙනෙක් වගේ. ඒ ගෝපල්ලා ප්‍රශ්න අහන සභාවට ප්‍රශ්න නැත්තම් සාකච්ඡා කරනවා. ඒ නිසා හැම කෙනාම හැම හැම චිත්තක්ෂණයකම අපි කොමිට් වෙනවා. අපි කරන කියන හැම දෙයකින්ම මම කවුද කියන එක කැපිපේ. අපි දැන් කැපිපේන්නේ ජනතාව ඉදිරියට නෙමෙයි අපි සීමිත භාවනා කරන පිරිසක් අතරදීනේ. නිසා අපි ඒකින් එක්කෙනෙක් ලොක් පහත් කරලා සලකන්න හදන්නේ අපි දන්නවා නමුත් අපි ඒ සමාන අදහසක පිරිසක් එකතු වෙලා ඒ කයිවාරුවක් ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නේ මට ප්‍රශ්නයක් තෝරගන්න නෙමෙයි මම දන්නේ. කොහොම නෙමෙයි ඉවිකෝද. දැන් ඒ කෙනා කියන්නේ කෙනා යා දැන් සමාධි අහුවෙන්නේ සමාධියට ආවට පස්සේ ඉතින් තව මොකද කරන්නේ කියන්නේ මම දහනවා ඒ වගේම සම ප්‍රශ්ය සමාධියට ආවට පස්සේ ඒක සමතේ නම් ඉතින් ඊට පස්සේ ඒක විපස්සනාවට හරාගෙන යන යන එක නේද සුදුසු. ඔය සමතෙන් කියලා කියනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සමාධිය කියලා විශේෂණ පදයක් නැතුව සමාධිය කියලා විතරක් ගත්තොත් මොකද ප්‍රශ්නේ? සමත සමාධිය විපස්සනා සමාධිය කියලා දෙකක් තියෙනවා. විශේෂණ පද දෙකක්. සමාධිය කියන ප්‍රශ්නෙට කොහොමද වර්ණගන්නේ ප්‍රශ්නේ? හරි මං කියන්නේ ඒක අයින් කරමුකෝ. සමාධියකට ආවා. ඒ සමාධියකට ආවට පස්සේ මොකද්ද ප්‍රශ්නේ? <coughs> දැන් දැන් මම ගත්තත් මම දැනෙන්නේ මම ගත්තත් මම සාමාන්‍යයෙන් සෑහ් භාවනා කරන දවසට. එතකොට අතන එතනින් ඉවරයි. එතන හැමදාම එතනමයි. එතනින් ඉවර කරනවා ඊට වැඩි ආයි යන්නේ නැහැ. මම. සිරුමදී මෙඩිටේෂන් වලට ගිහින් යන්න පුළුවන් දවසට ගිහිල්ලා විපස්සනාම හරි ඉගෙනගෙන එනවා. ඉතින් ඒකට වඩා අර ඉස්සලා ප්‍රැක්ටිස් කරන්න හිතෙන්නේ හිත දුවන්නේ අර සමතේ. අරකට කරනවා විපස්සනාව මම ඒකත් කරනවා ගොඩක් සමහර ලාවට ඒක අවශ්‍යයි හින්දා හැබැයි ඉතින් ගොඩක් කරන්න යන්නේ අරක මෙතන තනාවින්. දැන් අරක හරි පීස්ෆුල් නේ අතන්ට ගියාම මගේ මගේ ප්‍රශ්නට නෙවෙයි උත්තර දෙන්නේ. මම කියන්නේ යම් කිසි කෙනෙක් සමතේ නැති සමතයක් සමාධියක් නැති කෙනෙක් සමාධියක් ඇත්තනකට ආවා. දැන් ඒ වගේ කෙනෙක් මට්ටමකට හිටියොත් මොකද්ද ප්‍රශ්නේ? සමත සමාධි විපස්සනා සමාධි පැත්තක තියන්නකෝ. ඉතින් කොහොමද හැමදාම කරනවා? හරි මම කියන්නේ මොකද්ද? ඒක නෙවෙයි ඔය ඒ ප්‍රකාශනයක් නේ මම ගන්න ප්‍රශ්නේ මොකද්ද? සමාධියක් නැතුව හිටපු කෙනෙකුට සමාධියක් ලැබුණා. දැන් එතන එතනින් තව ඉහළට යනවා නම් තව මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ වැඩියෙන් කරන්න ඕනේ විපස්සනාවට බර වෙන්න ඕනේ. නෑ නෑ දැන් ඒ කියන්නේ දැන් තියෙන සමාජයක් ඇවිල්ලා තියෙනවා ඒ සමාජයෙන් එහා පැත්තට යන්න ඕනකම මේ කියන්නේ සමාජයේ තියෙන ද්වේෂයක් කියලා තේරෙන්නේ නැද්ද නෑ ඒකෙන් කැමතිින් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ නෑ නෑ කැමති කැමතිින් තියෙන ප්‍රශ්නයක් අහන්න දෙන්නේ දැන් මේ කියන්නේ මදි කියලා නේද මේ ලෝකයේ තියෙන දැනුම ගන්න වර්තමාන මොහොතට අකමැති නිසා අපි ඊගාව මොහොත හොතට හදන්න හදන්නේ. ඒකනේ විද්‍යාව කියන්නේ. ඒකට ඒකෙන් පේන්නේ නැද්ද මේ දේවල් හොයනවා කියන්නේ වර්තමාන මොහොතට කක්ක කරගෙන කියන. ලැබිච්ච මොනම දෙයක් හරි ඊට එහා පැත්තේ දාන්න හදනවයි කියලා කියන්නේ මේකට වෛර කරනවා කියන එක. ඒක තේරුම් ගන්න කොච්චර කල් හැමතේ ඉඳ වෙයිද? මේ ඉන්නේ මේ ගැන නොදකින් නොපතන් කියලා නේ බා තේරුම් ගන්න. එතකොට ඒක උඩු හිතේ ඒක පෙන්වන්නේ නැහැ නේ. ගොඩාක් කල් අහන්න වෙනවා මේ සමතයක් නැති එකනට සමතයක් ලැබිලා. එහා පැත්තට යන්න හදන මේ තිබිච්ච එකට තියෙන ද්වේෂයක් මණ්ඩි මණ්ඩි පෙන් දෙනවනේ දැන්. නැත්තම් එහාට යන්න ඕන කමන්නේ. ඉන්නකෝ. ඒක නිසා මෙතන තමතේ තියෙන ද්වේෂය නැති කරන්න එකයි තියෙන්නේ. ඒක සීසන් කරන්න ඒ ද්වේෂය අහු වෙනකම්. මේ ඉස්සරහට යන්න හදන්නේ මේක හොඳ නැති නිසා. නැත්තම් මොකද ඉස්සරහ? ඉතියේ උතන නෙවෙයි. ඉතියේ උඩට බොහොම වියවු සහිත මනසක. දැන් ඇවිල්ලා තියෙනවා දුර පේන තැනකට. දැන් තව දැනකට යන්න හදනවා කියලා කියන්නේ සේ ලේෂේ දකින්න ඕනේ. මේ කතා කරන්නේ ප්‍රගතිය මුවාවෙන් පෙන්වන දන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය කියලා. ඒක අපිට අහුවෙන්නේ නැහැ. ඒක තකේට අහුවෙන්නේ නැහැ. අහුවෙන්න නම් ඔය සමතේ ඔය සම ඔය සතිය වශී කරගන්න කියන. සීසන් කරන්න කියන. පුරුදු කරන්න කියන. මොකද්ද පුරුදු කරන්නේ? ඔබ මේකේ හිරියට කැමති නැහැ. මේ ඊගාවෙක හොයන්නේ. ඒ හොයනවා කියන්නේ මේකට කරන ද්වේෂයක්. මේක පොඩි දරුවෙකුට පවා තේරෙන දෙයක්. තමත් අපේ අපේ මේ තර්ක මනසට කවදාකවත් අහුවෙන්නේ මේ වංචනික ධර්ම යට වැඩ කරනකොට ඒව ස්වරූපෙන් ඇවිල්ලා නෙවෙයි වද දෙන්නේ. යා කියන්නේ මම ප්‍රගතියක් හොයන්නේ, අභිවෘද්ධියක් හොයන්නේ. මට පේනවා මෙතනම ටැග් ගහනවා වගේ මම සේරම ඒ වංචනික ධර්ම දන්නේ නැති හිතෙන් දෙන ලනුනේ තේරෙන කම්ම මිත්‍ය සමතයක් නැත්නම් සමතයකට ආවා. සීලයක් නැත්නම් සීලයකට ආවා. ඊගාවට කරන්න තියෙන්නේ ඉතින් මේක පටල වෙන්න එපා. යුද පිටකයේදී අලුත් ඉඩමක් අල්ලගත්ත ගම බලයේ තහවුරු කිරීමේ මෙහෙයුමක් කියලා එකක් කරනවා. බලයේ තහවුරු කරන්නේ නැතුව ඊගාවට යන්නේ නැහැ. ඒක යුදයේදී ඉතා භයානක දෙයක්. නිසා බලයේ තහවුරු කරන කෙනෙක් අල්ලගත්ත එක සීසන් කරගන්නවා. අල්ලගත්ත එක වශී කරගන්නවා. වශී කරගන්න මේක ලැබුණත් එකයි නැතත් එකයි කියලා තන්නේ යන්න ඕනේ. දැන් මේකට ගියා ඊගායකට යන්න හදනවා කියලා කියන්නේ දැන් මේ මේ ඉඳ ඉඳ භූමියේ තාම පත්‍රලේ ලැබිලා නැහැ. මේකට ද්වේෂයක් තියෙනවා. ඒ නිසා අපි කවුරු පිළිබඳව ස්තුති කතා කරන්න ගියත් ඒ හරහා తాවකාරතෝ නිග්‍රහයක් සිද්ධ වෙනවා. අරය මීට වැඩිය හොඳයි අනම්මනම් කියලා කියනකොට අපිට පේන්නේ හොඳයි කියන එකනාගේ විස්තරය විතරයි. නමුත් මේ වෙනකොට මේ කාවේද ද්වේෂයක් එක තමයි යන්නේ. ඒ නිසා මෙතන රියැක්ෂන් එකක් නේ වැඩ කරන්නේ. ඒ රියැක්ෂන් එක අල්ලනවායි කියන එක ඔය තුසීලක ඉඳලා සිල්වත් වෙනවා වගේ නෙවෙයි. සමතයක් නැති වෙනවා සමතේ ඉන්නවා වගේත් නෙවෙයි. මොකද මේ ආවට පස්සේ තාම අපේ හිතේ තියෙන ජඩ ගතිය රියැක්ෂන් ඒ ඇසියුමින් ඒ ගතිය දකින්න කොච්චරක් මේක පුහුණු කරන්නේ. ඒක සාමාන්‍ය මේ තර්ක මනසට අහු වෙන කන්නේ නෝම සරුවචනසේ හැම පියවරේදීම පෙන්නලා දීලා තියෙනවා don't try to be smart පැය වෙන්න යන්න එපා. ධර්මයේ යන්නේ ධර්මයේ ක්‍රමයකට. ඔබ පැය වෙන්න හදන්න හදන්නේ ඔය තණ්හාමාන දිට්ඨියලින් එකක්. ඒ නිසා මේ ඉස්සරහට යන තියෙන urge එක, මේ ඉස්සරහට යන තියෙන තදියම මොන රූට් එකෙන් දෙන්නේ? තණ්හාවෙන් දෙන්නේ, මාන්නෙන් දෙන්නේ, දිට්ඨියෙන් දෙන්නේ. අනිවාර්යයෙන්ම වෙන්නේ බෑ ඒ තුන එකක් වෙන්න බෑ. මොකද තාම වැඩ ඉවර නෑනේ. ඒ තුන ට්‍රේස් කරපු දාසේ පේනවා ඌව බලන්න බෑ සමාධිය නැතුව. සමාධිය තිබිලා සමාධියට වෛර කරමින් කරන්නත් බෑ. සමාධිය සීසන් වෙන්න ඕනේ. සීසන බලන්න මේ ඉස්සරහට පයින් තල්ලුව කොහෙන් දෙන්නේ කියලා. නැත්නම් මේ රියැක්ෂන් එක කොහෙන් දෙන්නේ කියලා. මම ඉස්සරහට යන්න ඕන කියලා මේ සම්චන්නේ කොහෙන් දෙන්නේ? අනිවාර්යෙන් කෙලස් මුල් තුන කියන්නේ. ප්‍රපංච කර්මෙන් එන්නේ. ඒක වෙන කෙනෙක් පෙන්ලා දුන්නොත් මම පෙන්ලා දුන්නා තරහ වෙන එකක් නෑ. නැත්නම් තරහ වෙන්න ඉඩ තියෙනවා. මේ මොනවද කතා කරන්නේ? අපි මේ අමාරුවෙන් අපිටයි අපිට අභිවෘද්ධියක් එපයි කියනවාද? අපි මේ කතා කරන්නේ අවංක අභිවෘද්ධිය සඳහා නෙවෙයිද කියලා. නමුත් තුනම ඉන්නේ මේ තණ්හා මාන දිට්ඨි කියන පදනම් තුනේ නම් මෙයාට මේ බේත කරන්න නැතුව අපි ඉස්සරහට ගියොත් එන්නේ මේක පිළිකාවට හැරෙයි. මේකට මතුවෙන්න දීලා ගියොත් හරි. මතුව නැතුනොත් ඇතුළට හැරුණොත් ඉතින් පිළිකාවක් වෙනවා. අර්බුදයක් වඩටපත් වෙනවා. දැන් මෙතෙන්දිම අල්ලන්න ඕනේ මොකද්ද මේ තදියම? තිබුණට වැඩිය හොඳ තැනකට ආනම පටල වෙන්න අරපන්. ඔක පදම් වෙන්න අරපන්. සීසන් වෙන්න අරපන්. වශී කරගනි. නැත්තම් අපේ බුද්ධියට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ස්මාර්ට් වෙන්න බෑ. ඇක්සලරේට් කරන්න යන්න බෑ. ඒක තන්නේ කර මේ වංචනික වෙන්න ඉඩ තියෙනවා. ධර්මයේ වැඩ කරන්නේ අපි කොච්චර කෙරුවක්වත් ඒ ධර්ම න්‍යායක් තියෙනවා. අපිට කරන්න තියෙන බාධක විතරක් කරන්න. න්‍යායට හිතාමතා බාධා වෙන්න දෙන්න එපා. හැබැයි ඇක්සලරේට් කරන්න යන්න එපා. ඒක අපේ ධර්මයේ ගැඹිරත්වය දන්නේ නැතුව මේ මේ ඉක්කි කර කර ගන්නවා. එහෙම ගන්න. මුතුම ඉවසිල්ලක් ඕනේ බුදුමෙදී කියන්නේ ඉවසන්නා නිවන් දකින්න. එවිනා විතරයි මේ අශ්ලෝක ධර්මේ කම්පා නොවීම පිළිබඳව පාඩම හම්බෙන්නේ. ආදී ගුණය ලැබෙන්නේ. ඒක නැත්තම් අපි තාමත් ආර්ථික න්‍යායක් මේ කතා කරන්නේ. ඉල්ලුම සැපයීම. අසුචි තුච්චයි. අපිට කරන්න තියෙන දේ කරනවා ලැබෙන දේ වෙයි. ඕන වෙලාවක වෙයි. තේරුණාද? හිතනවා දෙනවා කියන්නේ. හිතනවා. බැංග ඔය මේ යන්ති කෙනෙක් හැමදාම පැයක් භාවනා කරනවා නම් එතකොට ඒක තැනක තියෙනවනේ. දැන් මම මේ එක්සැම්පල් එකක් දෙයි. එතකොට දැන් ඒකට පොර දානවා කියන්නේ ඊට වඩා කල් දෙන්න ඕනද නැත්නම් දෙක තුනක් තියෙනවා. quantity quality දෙකම තියෙනවා. මම කල්පනා කරන දැන් මෙතෙන් මේ මම මේ සාමාන්‍ය නරපන්වියෙක් මේ මට්ටම කියලා මට මෙතෙන් දෙන්න පුළුවන් වුණා. දැන් ධර්මයේ ශාසනයෙන් ධර්මයෙන් මට මෙච්චර අනුග්‍රහ කරලා තියේදී මම කොහොමද මේකට අනුග්‍රහ කරන්න මට පුළුවන් මේක තව ටිකක් වැඩි කරගන්න. වැඩි කරන්න. ඉඳ ගන්නකොටම සමාධියක් වෙන විදිහට කල්යතුරිය සක්මන් කරන්න. ඒක මේ වහල පහල තියෙන කංකරච්චල් ඔලුවට නොයන තාලයකට. ඒව ඉනේක වල කන්න බෑ හිටන රක් කරගන්න නැති විදිහට මට ඉන්න පුළුවන් ද කිව්වොත් එහෙම ඒ මනුස්සයාගේ ඒ ඒ ඇටිටියුඩ් එකේ භාවනා නොකරන අනිකට පේනවනේ දැන්. ඒක ඒටිකල් යනවනේ ඊට පස්සේ. ඒක මේ කාටවත් පේන්න පටන් ගන්න නිසා කරදර ලෝකේ නැතුව අඩු වෙලා නැහැ. ඒ මාසේ දැම්මනේ උඩට ගන්නෑ. ඒ ඔක්කොම දෙයදී වෙන පොඩ්ඩක් වැඩි වෙලා භාවනා කරනවා වෙන වැඩිපුර සක්මන් කරනවා එතකොට නොකිය කියවෙනවා අනේ මට පැත්තකලා ඉන්න දීපා කියන්නේ කාටවත් කියන්නේ නැහැ කවුරු හරි આવොත් අක් ගාලා ගිල්ල වැඩේ කරලා දෙනවා නැති වෙච්ච එකම දෙඩ වෙච්ච බල්ලෙක් වගේ මුල්ල කරලා ඔහෙ බුදිය වෙනවා <laughs> ඒක ඕනම ගොළුවෙකුට තේරෙන භාෂාවක් ඒක සිම්පල් ටෙක්නික් ඒක සිම්පල් කොමන් සෙන්ස්. එහෙම නැතුව මේ මේ ගා ගහන්න බෑ කෙනෙක් රේඩියෝ ඕෆ් කරපළ මම භාවනා කරන්න යන්නේ කියනවා. යුද්ධ ප්‍රකාශයක් ගෙදර. මගේ එක ටෙක්නික් එකයි තියෙන්නේ භාවනා කරනවා කියලා කාටවත් ඇඟෙන්න කරන්න එපා. කරනවා නම් මේ කොහෙද යන කරදරයක් ඔළුවේ දාගෙන ඉන්න කරන්න. කරත හැකි. ඒක කරත හැකි. ඒ කරුවට පස්සේ තේරෙනවා ඒ අර නිස්සද්දතාවයෙන් ඒ නියතභාවයෙන් හම්බෙන පණිවිඩය මුරගාල බණ කියනකට වැඩිය අබෞද්ධයටත් තේරෙනවා. හතු මරණ කාටත් තේරෙනවා. නොදරුවාටත් තේරෙනවා. ඒ ටික හම් වෙන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ තුන හදාගන්න ඕනේ. මෙතින් දැන් තියෙන සමාධිය ප්‍රශ්නයක් නෙවෙයි. වචනේ හදාගන්න, ක්‍රියා හදාගන්න, ජීවන රටාව හදාගන්න. ඒ තුන වෙනස් කරන තමයි මොන තරම් ප්‍රතිතද කරන්න ගියත් දෙවෙනි. බුද්ධ ධර්ම සංගතිය නැතොට අචල සද්ධාවක් තියෙනවා නම් විචිකිච්ඡාව අඩු වෙනවා නේද? ඒක එකයි ඉති විචිකිච්ඡාව කියන්නේ බතහිර දැන් ඒගොල්ලෝ මොනවා කරුවත් ඒගොල්ලන්ගේ සැකයක් තියෙනවා දස් බුද්ධ නොදෙස්. අන්න එහෙම එකක් අපිට නැහැ. අපිට කුඩා කාලේ ඉඳලා අම්මගේ තාත්තගේ හැම එකකින් අපේ ජීවිතයේ අපිට තේරෙනවා බුද්ධ ධර්ම සංඝ කියන එක කොච්චර දේවල් සෝවාන් වෙන්න කොච්චර ශ්‍රද්ධාව එන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙමනම් අපි මේ ශ්‍රද්ධාව වැඩි වෙනකොට අපේ සැක අඩු වෙනවා හොඳටම ස්කෙප්ටිකල් ලව. ඔය තේව මට්ටම් තියෙනවා ශ්‍රද්ධාවල් මට්ටම් තියෙනවා සැක මට්ටම් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ එක මට්ටමකින් ගිහලා තව මට්ටමකින් ආයෙමත් වෙනවා. ඒක ආයෙ ජය ගන්නවා. ඊට පස්සේ තව මට්ටමකට යනවා. ඒ ශ්‍රද්ධාවෙත් ඉවොලුෂන් එකක් තියෙනවා සැකවලත් ඉවොලුෂන් එකක් තියෙනවා. පළමුවෙනි උපේ ප්‍රශ්නයක් තියෙනවා දැන් ආනාපාන සති පරයක් භාවනාවේ ආනාපාන සතියට විදින පිට උස්ම තුන් වෙලා ගිහින් ඊපස්සේ මේ ආශ්වාසය ප්‍රශ්වාසය කියන දෙක නිකන් පැටලික් සහගත තැනකට එනවා ඊට පස්සේ මේ උස්ම ගන්න බැරි වෙනවා මේ දෙයක් වෙනවා ඒකත් මට ඒකෙන් පස්සේ භාවනාව හැදෙනවා ඒක මම කොතනද ඒකට වැරදෙන්නේ වැරදිලා නෑ. ඕක හරහා කාටවත් යන්න වෙනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසාර කියලා දෙක දෙකක් කියලා පෙන්නලා අපි හඳුන්ලා දෙනකොට අපි කියන ඒ වගේ පුද්ගලික ලක්ෂණ බැල්ල කියලා. ඒකෙන් තමයි අපි භෞතික විද්‍යාව උඳුන්ලා දෙන්නේ. මේක එකක් මේක එකක් කියලා. හොඳට මොකද යා බලනකොට ඔගේ පොදු ලක්ෂණ පේනවා. මේකත් පටවි ධාතු එකත් පටවි ධාතු වගේ දෙක වෙනකොට දෙකේ ඩෙන්ටිටි එක නැති ඒක මගේ අභි මගේ පෞරුෂත්වයට තර්ජනය. මගේ දැනුමට තර්ජනය. ඉතින් මම මම යාට තර්ජනය. සීමා මරියදාවල් දිය වෙලා යනවා. ගිය වෙලා ගිය ගමන් හිත රූප ලෝකයෙන් සමුගණ්ඩයි දැන් මේ හදාන්නේ. රූප ලෝකේ ඉන්නකම් මෙයා කළුයි මෙයා සුදුයි මෙයා දෙමළ මෙයා සිංහල දිනවනේ. රූප ලෝකයෙන් සමුගන්නකොට සියල්ලම රූප විතරයි. ඒ දෙකක් අතර වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ උඩ. යටට ගියාම දෙකේ වෙනසක් නැහැ. දෙකේ ඉතින් අර උඩ වින්ටලා යටට හිත යනකොට දෙකේ වෙනස නැති වෙනකොට මේ තර්ක මනස අපිව රෙදි අරගෙන දියේ ගහනවා වගේ වෙහෙස කරනවා. ඒ වෙහෙස කරබන්නේ සද්ධාවේ අඩු ගතියකට. ඒ වෙලාවේ ලෑස්තිලා යනවනම් මෙහෙම එකක් එනවා. මේ විනාශකම් ඔක්කොම සයිතෝ පෞද්ගලික ලක්ෂණ සයිතෝ මම වැඩියට බැසගත්තට අන්තිමට පොදු ලක්ෂණ බවට පත් වෙනකොට මෙව අතර සීමාවල් නැති වෙලා යනවා. නමක් කියාගන්න බැරි වෙලා යනවා. ඉස්සලා හොඳට වෙන් වෙලා තිබුණේක නැතිලා යනවා. මේක භාවනාවේ දියුණුවක්. පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට යෑමක්. ඒ නිසා මේකෙදී හිත අන්දමන්ද කරගන්න නැතුව මේ භාවනාවේ ප්‍රතිඵලයක් ප්‍රතිපදාවක් කෙලෙස් අඩුතනක් මේ රූප ලෝකයේ ආස්තිකත්වයේ යමක් තියෙනවායි කියන දේ ඔක්කොම එකයි මේකේ බලනකොට. මේ දේවල් වෙන් කරුවොත් නේ අපිට සිංහලයි දෙමළයි ගෑණි මිනිහා රණ්ඩුව තියෙන්නේ. ඔක්කොම එකයි. ඊට සාපේක්ෂව එතකොට පේන්න පටන් ගන්නව නැතිකම. හිස්කම්. ඉතින් හිස්තන්ට ගියාට පස්සේ මම ඇදී වෙනවනේ. සීමා මරියාදාවල් නැති වෙනවනේ. ඉතින් එතකොට අල්ලාහ් ස්වාමි දරුවනේ කියලා ඉතින් මතක් වෙන පටන් අර ගන්නවා මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක දවස් ගාණක් සීසන් කරන්න කියනවා මේකට තර්ක මනසෙන් කිසි සහයයක් නැහැ. යා කරන්නේම මේකට හරස් මේකට උර පෙරක දොරක් ගෙනත් දාලා ආය හුස්ම පෙන්වන්න හදනවා. ඔව් අනේ ඒක අපේ දෝෂයක් නෙමෙයි. වැඩේ හරි බවට ලකුණක්. අපිට කරන්න තියෙන්නේ ඕනේ දහංගට දාපන්. මම කරලා තියෙන්නේ මම මේක දිහා ඉස්සරහටම යනවා එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා එක පැත්තක උස්මක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරන්න බැරි විවේකයක් තියෙනවා. නම හිත නිකන් දියට ගිල්ලා උස්ම ගන්න බැරි වුණා වගේ. උදේටම වාතය අඩු තද බල ඉහළ තැනකට ගිහිලා උස්ම ගන්න බැරි වුණා වගේ හිතට නිකන් ධාර්ය දාන්න, වමනේ යන්න, වෙහෙස කරගති පහල කරනවා. මේ ගුරුත්වාකර්ෂණ ලා ගුරුත්වාකර්ෂණ නැත්නම්කට ගිය කෙනෙකුට වෙන දේ සිද්ධ වෙනවා. තව සිත වෙනකොට ජීවිත ආසාවයි ශරීර ආසාව නිසා අපි ආයෙත්තර දන්නේ යකා හොඳයි නොදන්නේ යකට වැඩි කියලා අපව වෙන එකන වෙන්නේ. ඉතින් ඒක බුදුජානනාංශය කරලා තිනව දන්නව කාටත් වෙන බව. තුන්වද සරයක් කරන්න කරන්න මේක සීසන් වෙනවා. ඊට පස්සේ වෙලාවකට ආසස් ප්‍රසාසය දෙක වෙන් කරලා දැක්කත් එකයි පොදුවේ දැක්කත් එකයි ඔක නැතත් එකයි කියලා යම් වෙලාවක උපධර්ම හරහා අවකාශය පැත්තට හිත ගියොත් තේන්න පටන් ගන්නවා එතනනම් එතන ඔතන තම සැකේ තියෙනවානේ. බය තියෙනවානේ. අසහනේ තියෙනවානේ. විශ්වාසයෙන් එහා පැත්තට ගියාම පේනවා මෙතන කිසිම අසහනයක් නැහැ. අපි ඒ තරම් අසහනේ තියෙන තැනට කැමතියි. අසහනෙට කැමතියි. අසහනේ තියෙන දැන්නේ ඔක්කොම ওই නම්බුකාරකම් ඔක්කොම තියෙන්නේ. අසහනේ නැත්තෙන් ගියාම ඔක්කොම නිකන් අවලංගු කාසි බාටපත් වෙනවා. හැබැයි ඒක ඈත තැනක් නෙවෙයි. අකමැත්ත තියෙන්නේ හිතේ මේ ප්‍රතික්ෂේපේ. ඒ ප්‍රතික්ෂේප නැති කරන භාවනාවෙන් බෑ. ඒක සම්මාදිට්ඨිය. ඒක මේක යෝනිසමනසිකාරය. කොච්චර භාවනා කරත් එයා දන්නේ අකාරට වැඩි හොඳයි නොදන්නේ අකාරට දන්නේ අකාර කියලා gider එනවනම් එසේ එතන ගිහිලා ආපහු එනවා. ඉතින් බණහනකොට තේරෙනවා බණහනකොට කියලා දෙනවා. මේ භාවනා කරනකොට දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. යහ දිට්ඨියක් තියෙනවා මේකට. නැත්නම් භාවනා හරියටම හරියනවා. නමුත් එතෙන් යනකොට මෙයා සහලවනවා, වෙවුලනවා, දාඩි දානවා ආපහු එනවා. මේ කවදා හරි ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව ආපු වෙලාවක කම්මෝගෝචිකාගෝ කියලා ආජාවෝ මාවෝ ගංගාවෝ කියලා එහා පැත්තට යනවා ගිහිල්ලා බැරිනවා යකෝ හරි වාසියක් තර්ක මනසෙන් කවදාවත් යන්නේ නැහැ ප්‍රශ්න අහලා යන්නත් බෑ භාවනා කරලා යන්නත් බෑ ඒකෙදි තියෙන්න ඕනේ මේ ඇඩ්වෙන්චර් එකට රිස්ක් ලවින් කියලා කියන්නේ ඒකට කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා ඒ දන්න ඔක්කොම කසල බසල දාලා ලොකු සංජින කාලේ ඔන්නුයි ඕනේ ගිනි අගුරක් කරලා වෙන ගිනි අගුරක් කරන් කියලා පැනපන් කියනවා. වෙන ගිනි අගුරක් කච්චාය පැනපන්. අපි තර්ක කරන්නේ මේ කයල තියෙන ආසාවනේ. ජීවිතේ තියෙන ආසාවනේ. වෙන ගිනි අගුරක් කච්චාය පයින්නවා කිව්වා මේක භාවනා මේ ආගමික ලෝකේ හිතුවක්කාරකමක්. සදාචාර ලෝකේ හිතුවක්කාරකමක්. ඒකට හිතුවක්කාර වෙන්න තුරන් නිවන් දකින්න. ඒ මිශ්‍ර වෙන සත්‍යකුෂ්ම මිශ්‍ර වෙන සත්‍ය ඒකත් එහාට ගියාම කියන්නේ සමාධියක් වෙනවා. තාම නෑ. තාම සමාධියම තමයි ඔය. ඔය සමාධිගත වෙනවයි කියලා එක තැනක් ඇත්තේම නෑ. ඕක එන්නේ ඉවෝල් වෙනවා. මේක අල්ලගත්ත ගමන් තමයි ඔය සමතද විපස්සනාද ඉස්සරහද පස්සද තේරෙම එන්න තියෙන්නේ මේක මේ ඔගේ සත්‍ය දැමගේ අච්චුල දාන්න. අච්චුල දාන්න බෑ සමාධිය මොන අච්චුල දාන්න. මේක චෛසික දාත්. හිතන්න නැතුව ඉන්න හිතන්න බෑ අපිට. ඒ කර්ම ගෙවෙන කම්ම යනවා. කවදා හරි අපි ළඟ මම නම් කියන්නේ ඉතින් ඕකට ඕගොල්ලෝ බයිනවා කියනකොට කොල්ලෙක් යන් කියන. ඉතින් මට බයිනවා මේ ඔය ගෑනුකමත් එක්ක බෑ. ඕනේ ගිනියගුරු කච්චා කියලා පයින් එකයි තියෙනවා. ඉන්නවා ගෑනු නැකතින් උපචි පිරිමි ඉන්නවා ඒගොල්ලන්ට බෑ. මං කියන්නේ මේ වෙලාවේදී ඔය බන මොකක්වත් ගණන් ගන්න එපා. මරණ මරිච්චා. රැකෙනවා රැකිට මමනේ මම බබන් කියන්නේ. ඒක ගෙදරින් ආවනම් එහෙම මං ගිහිල්ලා එන්නම් කියලා ඉතින් ප්‍රශ්නයක් නෑ. ගෙදරින් යනකොට ආවනම් යන්නම් කියලා එන ප්‍රශ්නයක් නෑ. අඳුරුවා ගෙදරින් එනකොට වයිෆ්ට කියලා එනවලු චටස් ගාලා සද්දයක් ආවොත් රැට කැම කියන්නේ එපයි. අපි එහෙම නෙවෙයි එන්නේ ගිහිල්ලා එන්නම් කියලා නෙවෙයි ඊට පස්සේ යනකොට දැන් මෙතන මේ හුස්ම ටිකක් නැති කරගෙන ගියොත් එහෙම ගෙදරින් මිසු මොකද කියන්නේ. තර්ක මනස කියන්නේ අලි කොක්කක්. ඒක නැතුවත් බෑ. දැන් මම මේ කතා කරන තර්ක මනසෙන් තමයි. ඒක නැතුව බෑ. ඒක වෙලාවක් තියෙනවා. ඔය කාටවත් උත්තර බඳ බඳ මොනවක්වත් කරන්න බෑ. ආජාවෝ මාවෝ ගංගාවෝ from jumping to an old pond flop. වැරදි තමයි. කවුද වැරදි නොකරන්නේ? ඔක්කොමලා වැරද්ද හරහා යන්නේ කවදාරි වැරද්ද කරපු දවසේ හරියන්නේ. හරිය කරපු කරන්න කරන්න වරදිනවා. හිත හිත වැඩ කරන්න කරන්න වරදිනවා. ඔතෙන් ගිහිල්ලා කිසිම කාටවත් අහම කන් දෙන්නේ නැතුව ඉතුවක්කාරතාවට ඔලමුලතාවට ගින්න කිනි අගුරක් වෙච්චා කියලා පයින් එක පැන්න. The point of, uh, if I'm following up on uh, that question, the point of doing all this uh, samadhi meditation or uh, concentration. Is that to a uh, foundation to What's the purpose of doing all If you remove, I would like to remove the samatha vipassana from your vocabulary. No harm. Make the mindfulness as the foundation stone, then no problem. Only Achan Cha was the person, the Chinese, Japanese, Thai master, he never talk about samatha vipassana. Whoever talking about samatha vipassana are already entangled. They are talking all the nonsense. They don't know what they are talking about. But you still take a step back. Mindfulness, that is also mental state. Be mindful. And that will lead. The Buddha says mindfulness is the utter guardian. It will take care. Rather than you take the helm to go to the samatha vipassana, we don't know. I am not denying that Samatha Vipassana is not existing. It is existing. But by, by rational mind, know where you can go. Instead of take a step back, mindfulness is the foundation for both. Make adli enough mindfulness, then it is natural unfolding happens. ඥාන පොයි කාමරේ පොත. ඒකෙත් නැද්ද? ඒක දෙන්න පුළුවන්. ඒකෙත් ඒකෙත් ඒ සමහර ඉච්ඡර ක්ලියර්ලි කියන්නේ සමථ විපස්සනා දෙක අයින් කරන්න කියලා. නොකිය කියන්නේ අචාන්චා විතරයි. He is telling that don't worry about these kinds of, these are theoretical uh, frames. After, of course, once you go there, you can analyze using these terms, then the task is finished. But beforehand, if you are going to with these hypothetical things, deductive thing, definitely complicating the problem. But if you're doing vipassana meditation, then uh, you have to be able to uh, analyze it. no, still you are using the wrong term, vipassana. Okay. Buddha only did, he's the one who actually did that. No, he says once, once my mind is mindful, and as far as you are in the dispensation of the Buddha, there are enough chances the mindfulness can take a correct decision, correct deductive way, analytical way, and that is according to your own nature, not artificial one brought from the books. So natural unfolding is least frictional path. No much complication than the formulas, than book knowledge. So therefore, I am not telling that there is no two things as samatha and vipassana. But I am telling is, people those who do not know, put that into their formulas and calculation, ultimately make the situation more complicated and endless questions. No one has authority, I am telling you. No one has authority unless you go on beyond, then you can look at, yeah, this is something fitting with that sutra and this sutra. But till you go there, it is just hypothetical calculation, no psychological, philosophical game. So as a yogis, uh, that one day I saw that in the Godwin's book, he is telling that some person is asking the, using the term concentration. Then Godwin says, please refer back to my talk carefully, I never use the term concentration. I never used the term vipassana. Because it is the way we were brought, And everything finished and we try to see whether it is vipassana or samatha. <coughs> even if you decided, you can't. Even if you suggest it, no one can second it. So best thing is to give the full responsibility for the mindfulness, satipattana, it will lead. What is what is, sorry, what is vipassana? Vipassana, theoretically it says, see things as they are or to leading to the anicca dukkha anatta. And this is called vipassana. And samatha is to get absorbed into one particular object. Theoretically, yes. But these are mental states. How one can measure it, how can compare it, unless otherwise you have hypothetical uh, yardsticks. So from uh, samadhi, you can't just, uh, get that, mindfulness. You don't automatically go to vipassana, you have to sort tea, concentrate on something and tea the energy of something. Still you are using the, both the terms wrongly. I have told you, you have no right to use samatha vipassana. Ask any question without these two terms. so if, if, say you say, today we are going to do vipassana meditation. Not necessarily, we say satipatthana. We say satipatthana. So then, so we do kaya now, uh, that's something, we do something on the body. Kayanupasana is samatha vipassana both. Theoretically also. But it is definitely mindfulness. The breath. Whatever may be, there are many facets. Kayanupasana, you can be on your posture or 32 parts, breath, anything. Kayanupasana is a wide range. ආගමනේ මම දන්නේ දැන් සමත විපස්සනා කෙරෙහි දන්නේ නැහැ. ගොඩක් මොකක් කතා කරනකොට හඳුනගන්නේ මම ගොඩක් එහෙම තේරුවා නැහැ මම දන්නේ ආනාපානසතිය විතරයි ඒක දිගටම කරගෙන යනවා මේ ළඟදී රිට්‍රීට් කරලා මේ දිස්තුති කරන වෙලාවක් වෙන ඔක්කොලමට හරි ජොලි වැඩි අම්මා කෙනෙක් මේ කියනවා මේ අනේ මටත් මයික් එක ඕනේ කියලා ඊට පස්සේ මම කල්පහිටේ අම්මා කියනවා මම බණක් අහගෙන ඉන්නකොට මේ ධම්මජීවාමසෝ කියනවලු මේ සතිය ආනාපානිය හරි මේ කියලා යන වෙලාවේදී මේ කකුල් දෙක අල්ල වඳින්න වගේ කියලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ උපාන්තේ කියන එක හැටියට මේ ආනාපානේ විතරක් කරපුවම ඔක්කොම හරියට කියන එක නේද කියලා. උපාන්තේ යනකල් මේ මෝඩ එළදෙනට යන්තම් මේකවත් තේරුණා නම් ඇති කියලා ගියාලු. එදා තමයිලු භාවනා තේරුනේ. මේ මෝඩ එළදෙනට යන්තම් දැන්වත් තේරුණා නැති මට වෙලා ගියා කියලා මම ගියාලු. ඉතින් ඒක දැන් වාස වීදච්ච වැඩක් නෙවෙයි ඉතුරු කරන වෙලාවේ මට කිව්වේ. ඒයි බුදුදහමසේ කියපේක ඔය කොම්ප්ලිකේට් කරගෙන තියෙන තියරිටිෂන්ස්. ඒකට කියන්නේ secondary data analysis කියලා. අපි වැඩිම ඕව කල්පනා කරගෙන ඉන්නවා. වැඩි ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ස්ට්‍රේට් වැඩක් තියෙනවා. අපි හිතන්නේ අපි හිතන්නේ ගොඩක් දැනගන්න ඕන ගොඩක් සංකීර්ණ නැති ගොඩක් අමාරු ඇති කියලා. මොකද බරපතල වැඩක් නෙවෙන්නේ. ඒක එච්චරම සිම්පල්. දාගන්න බැරි තරම් සිම්පල්. නමුත් ඉතින් මේ කොමියුනිකේෂන් ප්‍රොබ්ලම් ඇති. ඒ සිම්පල් කොටිම කියන තියෙන ඔක්කොම නිවන් දැකලා තියෙන දන්නේ නැතිකම තියෙනවා. මිනිස්සෙක් කියලා උපදිනවා කියන එක බුද්ධෝත්පාද කාලයක් වෙන ඒ ජන සම්පත්තිය කියන්නේ ඇත්තටම නිවන් දැකලා. අපි කවදද කල්පනා කරන්නේ රහතන් වහන්සේගේ පැත්තට. අපි කල්පනා කරන්නේ මේක නොවීමට තියෙන අඩුපාඩුකම් ටිකමනේ. මිනිහදියා බැලුවත් පේන්නේ අපු මියාන රහත් වෙන බලන්න ඉඳගෙන ඉන්න හැටි අන්නේ. ඉවරයි. ඉතින් ඉති මිනිස්සෙක් පේන්නේ නැහැ අපට. අපිට පේන්නේ කරන වැරදි ටික විතරනේ. ඉතින් ඉතින් ඒක ඉතින් ඒක තමයි එකම වැරද්ද අපි කියන්නේ. ඒක නැත්තම් ඔක්කොමලා නිවන් දැකලා ඉන්නේ. නිකමට හිතනද ඔබ මේ දවස් 10 ඇතුළත මේ එක එකත් එකාට කතා කරන්නේ නැතුව හිටියොත්. ඉවරයි. මොකාවත් අල්ලන්න බෑ. ඔක්කොම නිකන් දැකලා. මේ කටින් තමයි දවුතු කරගන්න කටි ඔක්කොම මේ කටි කත ගන්න ගිහිල්ලා දුර්ලභම් කියා ගන්න ගිහිල්ලා අකුසල් දතාකුසල් වලින් හතරක්ම වචනේ සිද්ධ වෙන දැන් අපායේ ඉන්නේ 99ක වචන වරද්දගත්ත ගැතියි. පව් කරලා කියන්නේ අත්තු මරම වෙන්නේ නෑ එච්චර. කටවරද්ද කරගත්ත. කියන අනුන්ගේ පව් වලට මේ කියවන කට්ටිය. ඉතින් ආකාරකවම හිටකොට ඔය තර්ක මනස එහෙම බහිනවා කතා කරන්න කරන් තර්ක මනස වෙනවා. හ්ම්. එනිසා කතර්ක මනස කියන්නේ සුඹ ඕන දෙයක් කතා කරනවා මම ඔය කිසි වෙලාවට ඔබ ට්‍රාන්ස්ක්‍රිප්ට් කරන්නේ කතාවට දාන්නේ බෝන දෙයක් කරගන්නේ. එතකොට ඒක එහෙම හිටියෝ. දැන් අපි අරගෙන තියෙනවා පැයකුත් පැය දෙකක්. පැය දෙකක්. පැය දෙකක් ප්‍රශ්න තියෙනවද? මේ ප්‍රශ්න තියෙනවනම් දෙන්න එපා. ප්‍රශ්න තියෙනවනම් හැම වෙලාවෙම ප්‍රශ්න ඉවර කරලා ඉන්න. ඔව්. ඒක ටික හෙට. දැන් පැය දෙකක් කියන්නේ it's too much.